අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සුද්ධා විද්‍යාඥයන් පින්වත්නි අපි ධර්මදේශනාවට විලාමයන් බලාපොරොත්තු වෙන්නේ ශිරුම දෙනවා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ අනුපුම්බේන නීධා විතෝකතෝකං කනි කනි කම්මාරෝ රජතස්සේව නිදමේ මනමත්ත නෝති අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වෙනවානි අපි මේ ධර්ම දේශනාව සම්බන්ධ වෙච්ච අවස්ථාවක් මේ ධර්ම දේශනාවක් කරනකොට අපට පුළුවන් සර්වඥාන්තයේ විසින් දේශනා කරපු සූත්‍ර කොටස් මාතෘකා කරන්න පුළුවන් එහෙම නැත්නම් අපිට අදාළ අනිකුත් සංඝා ග්‍රන්ථවල තියෙන කොටස් සම්බන්ධ කර ගන්නත් පුළුවන්. ඉතින් අද මේ ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගත්තේ සර්වජන් වහන්සේගේම දේශනාව කොහොම ප්‍රසිද්ධ තියෙන්නේ ධම්මපදේ කියන පොතේ. ඒක නිසා විගත මාර්ගාවට බුද්ධ ධර්ම විශ්යක් වශයෙන් ආකාරයකට හදාගෙන කෙනෙකුට මාකට පාඩම් කරන්න වෙන විදිහේ ගාථාවක් අපි ඒකෙදී ධර්මපද කතාවල් වල කියන එක චාරිත්‍රයක් තමයි මේ සූත්‍ර දේශනාව අපිට වහන්සේට ඉදිරිපත් කරන්න හේතු වෙච්ච නිදානය පසුබිම එහෙම නැත්නම් ඉතිහාස කතාවේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මේකේ අර්ථ තපසයක් තියෙනවා. ඒ නිසා ගැඹුරකට ඉතිවර ගන්න බැරි පොඩි අර්ථංග සමාජලාට ඒකේ නිදානයේ කියන කතා රසයේ ඉදිරිපත් කර ගන්න පුළුවන්. නමුත් ඒ ගාථාව විස්තර කරනකොට ඊට වැඩි ගැඹුරක් ඒ නිදානය ඉක්මවලා ගිය තවකුරුතාව සාමච්ඡ දේශනා වඩා මේ දර්ශනය ඉදිරිපත් වෙනවා මුලින්ම අපි නිදාන කතාවේ ඉදිරිපත් කරන සම්ප්‍රදාන කුල ධර්ම දේශනාව දකින්න ලැබෙන පරිදි සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ ඒ සර්වඥ ශාසනය දුහාන් වැඩ ඉන්න කාලේ වුරුදු 45 සජීවීව තිබුණාට අතුරුදහනාචාර 45ක් බුද්ධ කෘත්‍ය කරා ඒ අවුරුදු 20ක්ම පූර්ව බුද්ධ ශාසනය වශයෙන් සාකච්ඡා කරලා තියෙන්නේ. මේ අවුරුදු 20 ඇතුළත බුද්ධජනනාචාරයේ නීති වාසස්ථානයක් තිබුණේ පොත්පත් තිබුණේ ආචාර්ය කචාරි පරම්පරා තිබුණේ ත්‍රිපිටකයක් තිබුණේ දකින්න දකින්න කෙනාට බණ කියමින් ගිහිල්ලා තියෙනවා. හැම කෙනාටම ලොකු ප්‍රබෝධයක් ලොකු සංවිධාන ශක්තියක් ඇති. ඒ අනුව මේ පස්චිම බුද්ධ ශාසනය පටන් ගන්න කාලෙ වෙනකොට කරු කරු සවචනාන්තයට සීලාසන පූජා කරන්න පරමසල් පිළිවෙන් කරලා පූජා කරන්න ඒ වගේම සර්වචන් සුපදාන ගෝල විලිස් ආනන්ද නන්ද රාහුල ආනසාරි පුත්තු මොග්ගලණ මහා කාශ්‍යපාදී තම තමන්ගේ ගෝල විලිස් හදන්න එයත් ළඟ තියාගෙන ගුරු ඇසුර දීලා කියලා දෙන්න කියන මේ ගොඩක් සංවිධාන ශක්තිය ඇති වෙන පටන් ගත්තා. ඒකදී දුන්නේ ඒ පස්චිම බුද්ධ දාර්ශනික දෙවෙනි ජෝනාතර බුද්ධ කෘති දෙවෙනි කාලේ. ඉතින් ඒ වෙනකොට රජවරු සිටුවරු ගම්වල පළාත්වල මිනිස්සුෝ සර්වඥාන්සීට සහතාවක වේසට ඒ අවශ්‍ය ශිල්පසේ සරසාදීම සංවිධානාත්මකව කියලා තියෙනවා. ඉතින් වයින් කැපී පෙනෙන පූජාවක් තමයි ඔය පැවැත්වු ජීතවනාරාමයේ තුජාන වහන්සේ පූජා වෙන්නේ. ඒක අසද්දෘස පූජාවක්. ඒ වගේම ඒක මුල් කරගෙන තමචනාංශේ තමචනාංශිකී ආසන කෘත්‍ය ගොඩක් ඉඳ කළා කියනවා. අවුරුදු 45න් අවුරුදු 20 25ක්ම සරත්වර ගත කරලා තියෙනවා. ඒකෙන් 20ක්ම මේ අනාථපිණ්ඩික ශිෂ්ටුමාන සිනාචකට ලැබෙන ගීත වගේ ගත කරලා තියෙන නිසා හරියට බුද්ධ ඥානස්ක වැඩ පිළිවෙලේ මධ්‍යස්ථානයේ වශයෙන් තිබිලා තියෙන්නේ මේ ගීතවනාරාම. ඉතින් මේ අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු කතාන්තරය ඒ ගීතවනාරාමයේ පදනම් කරගත්ත වැඩක්. ඒ දැන් වන්දනාවේ ගීතවනාරාමයට යන කෙනෙකුට දැනට තියෙන භූමිසමතා භූ ලක්ෂණ වලකොට ජේතවනාරාමය අරණ්‍ය සේනාසනයක් විදියට සරත් නුවර ගොදුරුකමක් විදියට පැයකින් විතර පාගමනින් පින්න පාත යන්න පුළුවන් තැනක් විදියට ආදර්ශයක් එහෙම නැත්නම් නියතියක් සකස් වෙලා තියෙනවා බුදුජානනා දින කාලේ. ඉතින් ආවට හිටපු මිනිස්සුયો දැනට අපි මේ ලංකාව වගේ නැත්නම් මේ ඉන්න පිටසවගේ සම්මත බෞද්ධ නෙවෙයි ඒ අතොත් මේ ඉගෙන ගන්නවා බුදු කෙනෙක් කොහොමද ස්වභාවයේ ධර්මයේ කොහොමද සංගය කොහොමද කියලා ගන්න කාර්යයේ මේ දැනත් නුවර සංගපීෂණ කොටක් හිටු නිසා බොහෝ දෙනාට ආශ්චර්යවසීති දැක ගන්න ලැබෙලා තියෙනවා. අනිත් ඉතපත් ළඟ හිටපු බමුණෙක් දවසක් උදේ 10ට වගේ වෙලාවකට මේ ශායතුර රටින් ගමනක් යනකොට දැක්කලු සංඝවාචර වෙනමක් තුනමක් කැලියා සිංහලියට ඇවිල්ලා සූර්ය ගලවල සූර්ය දේවර වාර ඇඳගෙන පරිතුලි පාත්‍රයෙන් දකවගෙන ගමන පිළිවාද වෙනවා. ඉතින් අර බාමුණ ගමනක් යනකම මේ දැක්ක සිද්ධියක් මේ කැලියා තින්දල මෙහෙම තවත් රකින්න කට්ටියක් ඉදියට ඇවිල්ලා මෙන්න පාත්‍රයක්. හැබැයි බාමුණගේ හිත උඩත් හිතට වැදිලා තියෙනවා ඒ ගන්දොරට ඇවිල්ලා අරණ්‍ය සීමාවේ ඉඳලා මේ සංඝයා වහන්සේලා සිවුරු බබයක් විතර දිග බබයක් විතර උස මේ සිවුර දිගෑරලා නැවත දෙවුරවහල ඇඳ ගන්නකොට අතන විතර කටවතුල පැතිරෙන පැටලෙනවා පෑගෙනවා බොහොම අමාරුවෙන් තමයි මේ සිවුරු පෙරව ගන්න ඉඩ ප්‍රස්තාව ලැබලා තියෙන්නේ. ඉතින් මේ බවුන කල්පනා කරා වූ මේක හැමදාම වෙන දෙයක් නම් මෙතන මේ කැලිය අපර පොඩ්ඩක් කපලා සුද්ධ කරලා දුන්නොත් මේ සංඝයාට ශූර ඇඳගන්න හස් කරගන්න හොඳක් වෙයි කියලා. අර තනියම කල්පනාවක් ඇවිල්ලා එයාට සංඝ වාසය දක්වපු තැනට ගිහිල්ලා කැලිය පොඩ්ඩක් එලි කරලා දීලා තියෙනවා. ඉතින් ඇත්තට මේක සංඝයා වහන්සේලාට තමන්ගේ කටයුතු වල පහසුවක් කරලා තියෙනවා. ඉතින් දැන් මම ආයෙත් දවසක් යනකොට ඒකකින් දැක්කලු සංඛ්‍යාවක් දැන් ඒක අපේක්ෂාවෙන්ම අර කැලේ ඉතර පුතන්ට ඇවිල්ලා සිවුරු වරනවා. ඉතින් බවන සතුටක් ඇතිවෙනවා. නමුත් බවන දැක්කලු මේ කටුබඳුරු අයින් කරලා බිම තනකොළ. ඉතින් අර සිවුරු කණේ කොහේ යන වෙලාවෙම මේ පිණිතර වෙනවා. හරි මේ නිසා බවනට ඒතර උදල කරගෙන ගිහිල්ලා අර තියෙන බිම තියෙන කම්පල මිශ්‍ර සුද්ධ කරගන්න. ඒකත් බලනකොට පස්සේ දවසක පාපන දැකලා තියෙන උපරෝධිනක් තියෙන බැලෙන් අනුපස් ඒ නිසා ආරදී වර්ධන කොට කනකොණ යෑවිලා අස්කෑරෙන් නිසා පාපන තුරු මේකට වැඩි ටිකක් කරන දාලා විකේසකස් කරලා සම කරලා වැඩි ටිකක් කරන දාන්නේ මේක බොහොම තියෙනවා සංඝවංශ ඒ කලීය අපේක්ෂාවෙන් දෙන්නවා මේ පාපන සාධු කියනවා නමුත් දැකලා තියෙන සම්බදවරු ශාවේ මන්ගේ ආරක්ෂා මෙතෙන්ට ආවා. නමුත් වර්ෂාව නිසා මේ දෙමෙන්ට ලකුණා. අනිත් දවසේ නෝට ගිනි පුටු කියවුවා. ඉතින් බොම්මස්තරෝ මේකට හොඳ වැඩි තමයි මේ පොඩි මැස්සක් ගහලා සංජයවන්තලාට ආවරණයක් හදලා දුන්නොත් හොඳයි කියලා. ඉතින් ආවරණය හැදුවට පස්සේ සංජයවන්තයට දෙනවා. ඉතින් ඒවලට මේක පහසුයි. නමුත් දැන් කඩු මේ හරක් ලගිනවා, බල්ලෝ ලගිනවා, බල්ලෝ කැට කරනවා, ගොම දානවා. ඒක නිසා සංජය වංශතාවක පරිහරණයට තිබුණ ඉඩ පහසුකම මේ ආවරණය ආවරණය සතුන් නිසා කරන්න බැහැ කියලා. ඉතින් බාහම කල්පනා කරනවා යන්නේ මේ කාර්යයන් මම මේකට මොකද කරන්නේ කියලා. ඉතින් මනුස්සයා ගමකට ගිහිල්ලා ගමේ ඉන්න වෙලාවේ ගමේ මනුස්සයන්ට කියලා කියනවා මම පොඩි වැඩක් කරන්න ගියා. කල්ලල යනවා නම් දැන් නම් තියෙන විදිහට මට නම් මොකක්වත් කරන්න බෑ. ඒ හදලා දෙන ඉදී මේ ගඩාවට යන බඳුයි අරකු ඉලක්කනවා මේ වගේම කතා කරනවා. ඒ සංඝයාට සූරවන්නට අමාරුයි. ඉතින් ඒකකොට මේ මිනිස්සු කතා කරලා තියෙන ඕකට කරන්න තියෙන්නේ කොට කාපයක් තියෙන මිත්‍යා බැලලා උදාහරණයකට කණු තියලා වාලයක් හරියට සකස් කරනවා. ඒ බමුණට වරු දැන් මේ වැඩේ මම මේ මෙතෙක් කරපු විදිහට මම තනියම කරගන්න බෑ. නමුත් මට ඔය කියන අදහස නම් ගැලපෙන්නේ. ඊට පස්සේ මිනිස්සු කොහොමද නෑ අපිත් අත්තම දෙන්න උදව්වක් කරන්න කියලා කට්ටිය එකතු වෙලා අර ඉන්නේ පුංචිවට ධර්මචරී කියන පාත්‍රතාව සකස් කරගන්න. ඒ ගන්දරේ සාමාන්‍යයෙන් සකස් කරන දෙයට අපේ රටේ අම්බලම කියලා කියනවා. ඉස්සර කාලයකට තියෙන පාත්‍ර දානවා කියලා එතෙන් දෙන කර්මන්නේ තනිවි වහන ඇවිල්ලා මේ පාත්‍ර දාලා ඉතල දෙවුරු වහලා ඇඳගෙන කමඩ ගිහිල්ලා කැමැතිනම් ජීවිතේ පාඩේ කරගෙන කැඳ ටිකක් හම්බ කරගෙන ඇවිල්ලා පාත්‍ර දාලා ඉඳලා කැඳ බලඳලා ඊට පස්සේ දවලුත් පින්න පාඩේ කරගෙන තමයි ගෙට එන්නේ අපේ ලංකාවේ අපරාධ යුගයේ වෙනකොට සාසනික ස්වභාවයෙන් කොට ඇති වෙනා කියන සම්ප්‍රදාය. මේ තමයි මේ මේ සම්ප්‍රදාය මුල් බහිණ තැන. ඉතින් මිනිත්තු දෙකලා හදනකොට මේ ගේ පොඩ්ඩ අන්නදාලාව අත්පස්සේ වල පන්සල කියලා හදාගත්ත වචනේ අන්නදාලා කියන කොලාට වහන හදපු ගේ බොහොම ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අර ගම්මුටික මේ බවරට කතා කරලා කිව්වලු මේ ශාසනයක මේ බුද්ධ ශාසනයේ සීලවසන පූජාව කියලා කියන්නේ උස්සස්ම පූජාවක් කියලා මේ පිටපාද පූජාවක්, සිවුරු පූජාවක්, පිළිකර පූජාවක් වගේ නෙවෙයි. එසේ මෙසේ කෙනෙකුට කරන්න බෑ. දැන් මේ තියෙන ජේතවනාරාමයේ පූජා කරේ අනාථ වෙඩි සිසුතුමා බිමට රත්තරන් කාසි ඉලලා. ඒ නිසා ඔබතුමා මේ මුල්ලලා කරපු වැඩේ බරපතල පින්කමක්. එහෙම නැත්නම් බරදාර පින්කමක්. ඒ නිසා අපි මේක බුදුහාමුදුරන්ට ගිහිල්ලා ඒක නානික කරලා ලෝකෙට පූජා කරනවා කියලා. ඉතින් බබුණා කවුරු මට මේක තේරෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ චාරිත්‍ර ජනිතක අපි එකතු වෙලා කරපු දෙයක් නේ. ඒක නිසා ඕගොල්ලෝ කරන්න කැමති නම් මට ප්‍රශ්නයක් නැහැ. ඒක ඒක අපි කරනවා. මේ ඔබතුමා තමයි මේ මුළු ලෝකෙම මේක නායකත්වය දෙන්නේ. ඉතින් බබුණාට අර කරත්තේ නිසා බබුණා කියන්නේ කිලම කියාමාසලකට ගිහිලා ඉපිසි කියලා කියනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අපි අතර ගමී දායකෝ අවස්ථා කලකලා පරෝජින කලකලා මෙන්න මෙහෙම පාත්‍ර දාලා අවශ්‍යස් කරා. ඔබ ලස්සන්ට විහාර කර්මන්නේ ඉදුණා. අපි කැමැති මේක මේ බවනට පිංචිත වෙන්න සංඝයාට සාධි කරලා උදේ කරා. ඉතින් මුතුජානන්දේ වත්තකට කරනවා නම් කතා කරලා කිචිනෝ එනම් කටේට දවසක් දෙන්න ඒකල සංඝයාට කියන්නේ මේ මෙන්න මේ ධර්මයේ පිටකට ටිකක් උදව් කරන්න කියලා. ඉතින් ඒකට ඒ කතාව වෙන අතර මම අර බමුණට උදව් කරපු ගාන කියලා කියනවා අපි මේ පිළිමින් තේනාච පූජාව කරන වෙලාවේ පුළුවන් නම් සංඝය වඩම්මලා දානික දීලා උතුනෝක මහා සංඝයා දානික දීලා තේනාච පූජාව කරමු කියලා. ජීවිතේ බමුණට මට තේරුමක් නැහැ. කරන්න ඕන කම තේරෙනවා හොඳයි කියලා තේරෙච්ච ඔක්කොම ලකි වුණේ නැහැ ඔබතුමා නායකත්වයේ ගන්න. අරගෙන මේ දේ කරන්න අපි සම්බන්ධ වෙනවා අපි අනුකම්පාව කරනවා අපි දාන්නේ කොයිද උදව් කරනවා ඉතින් කොහොම හරි දැන් අධ්‍යාපනයේ මතක් කරා එනවා අපිට දිනියක් දෙන්න ආවන් දවසට එදාට මෙන්න පාට වදින්න එපා අපි සියලු දෙනා වහන්සේලාටම පිටිපස්සෙන් සකස් කරනවා කියලා අර මඩුව වඩේට සුද්ධ කරලා ආශ්‍රම කරනවා ලිප්පැදලා ගිනි මොළෝට මුළු රාත්‍රිය පුරාම දාන්නේ වියලා දැන් හම්බ වෙන්න දවසේ සංඝ පිළිස මෙතන දානයක වරනවා කරාවි. ඉතින් ඉන්න වෙලාවේ සෑම කෙනෙක් මෙතෙන් ආව හැම කෙනෙක්ම බුදු කෙනෙක් ඇගීමක් ඇති. ඇත්ත මේ බමුණට ස්තුති කරාලු තම මෙහෙම කරපු වැඩි. දැන් බලන්න අපිටවත් මෙච්චර කියන බෞද්ධයෝ දෙක කරගන්න බැරිවා. මේක තීනාසන පූජාවක් සහ සාමාජික දානයක්. මේක අපේ ශාසනයේ බරපතල වැඩක්. ඔබතුමා තමයි මේකට මුඩුනේ. ඉතින් බමුණ කෝලෝ මම මේ ඇත්ත ගොල්ලුනාට නමුත් ඔබතුමන් වහන්සේලා ඔබතුමන් ළඟේ අම්මිචි ධායයෙන් තමයි මේක ලස්සන ඔබට අන්නේ. ඒ කියන්නේ එහෙම බමුණගේ ස්තුතිය. බමුණටම ප්‍රශංසා කර කර ඉන්නකොට ඒ සංගපිලිසි නායකත්ව වශයෙන් සර්වඥ වහන්සේම ඉදිරියට වැඩම කරලා. ඉතින් හර පිළිසක හරි සන්තෝෂයි. මේ වැඩේට සම්පූර්ණ සංකාර ප්‍රහලකදී ඉතින් ආනන්ද සුද්ධාසනේ පනවලා අනිත් සංඝයාට ඉඳලා දලද ප්‍රමාණය කුටි ඇතුලේ සෙනතන කනවා ඉතින් පාර දැන් අර පිළිස බොහෝම රතුටි බොහෝම සතුටි මේ ධම්ම පිළිගන්නලා අවසාන බුදුඥානසු විචින්පත අතර ගත්තා මම ටිකක් කියන්නේ මේ හැම එකකින්ම ඒ සම්බන්ධ වෙච්ච පිළිස්සෝට ලැබිච්ච මේ අනුග්‍රහයට පිළිපිලාගේ සතුටක් ඉතින් බුදුඥානසාංශේ සාමාන්‍ය පිටකමක් කරනකොට කටියට කතා කරලා කියනවා මේ පිළිස දැන් මොකක්ද කරන්න බලාපොරොත්තු ඉතින් ඒකට පිටසේ කවුරු හරි නැත්නම් නායකයා කතා කරලා කියනවා මේ සීනාදා පූජාවක් කරන්නේ. ආන්දියාක දාණය පිළිගන්නවා. මේ සීනාදා පූජාවේ කතාව මෙහෙමයි. කියලා දෙන්න මේ පින්කට හඳුන්වා දීම කතාව ඉරිස් කතා කරලා බවුණටම කියන්නේ කියලා. ඉතින් බමුණනගේ චතුතුහාම රටවලදලා කිව්වා මෙහෙමයි. මම මෙච්චර මේ ලොකු දුරදිග ගමනක් කියන්නේ ගමනක් නෙවෙයි. මම දවසක් මෙතනින් යනකොට මම දැක්කා මේ නංගනාගේ නමක් මම පහසුට පත්‍රයෙන් ජීවිත ගන්න තරක් නැතුව. අන්න ඒක දැක්කකොට මට හිතුණා මේ මේ නංගනාගේ මේ කිව්වේ ඉන්න අහිංසක කට්ටියනේ මේක එලි කරලා දෙනවා. ඉතින් එලි කරලා දුන්නා පස්සේ ඔන්න තනකොළයි කරන්නේ. ඊට පස්සේ මම වැලි දිනලා ඊට පස්සේ මම පුංචි මඩුවක් කරන්නේ. ඊට පස්සේ මේකේ පල්ලුහරක් ළඟ ඉන්න අපිට මෙන්න මේක කරන්න තියෙනවා. ඒ කියන්නේ එකක්වත් මම සැලසුම් කරපුවා නෙවෙයි ක්‍රමයෙන් ක්‍රමයෙන් ඇවිල්ලා බුද්ධ ප්‍රකමහා සංඥාට සානික දානයක් දීලා මේ පිළිකරන්නේ තීනාසන පූජාවක් කරන තැනට ඇවිල්ලා තියෙන්නේ අවස්ථාන කූලවයි ප්‍රයෝජනීය තරකලයි ඉතින් ස්වාමීන් වහන්සේ මේ දීඝාසනි පාඩකගෙන අපිට බණ ටිකක් කියන්න අවසර කියලා දැන් බමුණා මේක ඉස්තිපත් කරනවා ප්‍රස්තුතය මේ පින්කරන්නේ ප්‍රස්තුතය ඒසොන පුත්‍රයන් වහන්සේ ඒ ඉන්න පිළිසෙට මේ බාමහට ඉදිරිපත් කරපු මේ කතා ප්‍රවෘත්තිය ධර්මයක් බවට පත් කරලා පටිච්චසමුප්පාදයක් බවට පත් කරලා බුදුරජාණන් දේශනා කරනවා අනුකුබ්බේන මේ ධාවි තෝපපකං කණී කණී කම්මාරෝරජ තස්සේව නිද්දනේ මයමත්තනෝ මේ ලෝකයේ මේ ධාවි නම් උප්පත්ති පඬිතයා සීමුල කල්පනා තියෙන මිනිසයා වැඩ පටන් අරගන්නේ අනුපූර්ව ක්‍රමයකට තියෙන තැනින් පටන් අනපෝ වේන නේදාවේ. තෝක තෝකං කණේ කණේ. ටික ටික හැම මොහොතේම. මෙන්න මේක තමයි මනුෂ්‍ය ජීවිතේ කොහොම එහෙම නැත්නම් ව්‍යාපාරික හෝ රටක දියුණුවේ රහස. අපි කියන තැනින් පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ ආරයගේ ව්‍යාපාරයේ මේ අදහස් මියාගේ අදහස් පටවන්න ගත්තොත් කවදාවත් මුල් බහින්නේ නැහැ. ඒ නිසා අනුපූර්ව ක්‍රමය කියලා කියන්නේ දේහයට ගැලපෙන, ඒ විලාවට ගැලපෙන ක්‍රමය. ඉතින් ඒක තේරුම් ගන්න පිටරට කට්ටිය උපදේශ උනේ නැහැ. ඒ රටේ මිනිස්සුගේ උපදේශ වල කරන්නේ. ඒ මිනිස්සුන්ට ඕනකම තියෙන්නේ. ඒක පස්සේ පටන් ගන්නකොට අපිට මේ වැඩ පිළිවෙලේ මේ ව්‍යාපෘති අවධානය හිතා ගන්න බෑ. පටන් ගත්ත තැන ඉඳලා තෝක තෝක ටික ටික කණි කණි ක්ෂණ ක්ෂණ පාසා මෙන්න මේ අදහස මේ මේ මේ කියන සත්‍යයේ කවුරු හිතට ගත්තොත් උන්ද යන්න බුණ කෙලවටම ගිහිනවා. ඒ නිසා කාටද මේ තාමේ දුෂ්කර මේ ප්‍රඥාකේ ජීවිතේ එහෙම නැත්නම් නිවන් ලබනවා කියන වැඩි ලබන්න ඕන දැනට තමන්නක තියෙන පින් ටික තමන්නක තියෙන දැනුම තමන්නක තියෙන ප්‍රභාවය පටන් ගන්න හොඳටම ඇති. කාටවත් ඒ වැඩේ පටන් ගන්න අහවලදී මදි කියලා දෙයක් නැහැ. එහෙම පටන් ගත්තට පස්සේ ඒක අත නෑර සතතාභ්‍යාසයක් පතේ. නිතිපත ටික ටික වඩවලා යන්න පටන් අරගත්තොත් කිසි කෙනෙකුගේ ඉසහාරයක් වෙන්නේ නැහැ. කිසිම දෝෂයක් හිතෙන්නේ නැහැ. ඒක ස්වභාවික වර්ධනයකට ලක් වෙනවා. ඉතින් මේක තමයි අපි ගත්තොත් දැන් මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා කියන කියන මේ අදහස තමයි මේ අපි මේ වෙනකොට අවුරුදු 200ක් විතර හදාලා තියෙන මේ නවීන විද්‍යාව දියුණු වෙන්න එකම රහස. අපිට ඒක නේද විද්‍යුහුරු ගතියක් කියලා. අපේ බුද්ධ ආගම නැට්ටහි දෙයක්. අපේ බුද්ධ ආගම පරණ මේ යල්පරණ දෙයක්. විද්‍යාව තමයි මේක කරන්නේ කියලා. පටන් අරගත්තට මේ විද්‍යාවට මේ රාජසුත්තු යනාංශ කියලා මේ අවුරුදු 2006 කට කලින් තියෙන තැනින් පටන් අරගන්නේ දවසින් දවස දවසින් දවස ටික ටික දියුණු කරනවා. කිලෝරම ඉතින් මේ ගැන බණ කියනකොට මතක් කරනකොට ඒ ගුරු පඬිස්සාංශ කියනවා නිකමට හිතන්නේ කියලා අපි මේ අද දකින කාර්යක එතෙන් ආයෙ කොහොමද කියලා. දැන් අවුරුදු 50කට විතර ඉස්සර ඉතිහාසයක් බලන කෙනෙකුට මිනිස්සු එදහස්වල ඔය ලංකාවේ කතාව කිව්වොත් කාර් එකක් යනවා දැක්කොත් මිනිස්සු පාරට යනවලු බලන්න මේ අලුත් ගැජට් එකක් ඇවිල්ලා ඉතින් මිනිස්සු එනවලු පාරට බලන්නේ ඒ දවස්වල තිබුණු කාර් දැන් උණු යන්න වටන බලන්නේ ඒ තරම් පරණ මොඩල් දැන් ඉවත් කරන්න තමයි බෑ ඉස්සරේ බලන්න අවුරුද්දේ කවුරුත් අවුරුද්දේ කවුරුත් මේගොල්ලෝ මේක දිනු කරලා අද මේ තැනට එනකොට ඒ වාහනයක කොච්චර දැප පහසුකම් හදාගන්න දිනු කරලා තියෙනවද කියලා. මේක එච්චර කොටයක් වැඩක් නෙවෙයි. මේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ දිනු කරන වැඩි පුදු ඥානවන්ත තමයි ඉස්ලාම ලෝකෙ ඉදිරිපත් කරේ අනුභව පරිපදායි. අනුපූර්ව ක්‍රමය. ඒක සාරවත්යන් වහන්සේ සාමාජී තමන් විතර පැමිණිච්ච අන්‍යාගම කියතුනත් එහෙම නැත්නම් අනාතුරු කෙනෙක් ආවත් උනාශකවදා මේ පටිච්චසමුප්පාදේ චතුරාර්ය සත්‍ය ඒක කතා කරන්න යන්නේ නැහැ. ඒ මනුස්සයා දහනවා කලින් පටන් ගන්නවා. සමහරවිට කාලෙ දින්නේ බඩගින්නේ නැන්න කියලා පත්‍යක් කාලේ. ඒක දෙමන්ත්‍රාන ඔබවහන්සේපත් කාලේ දින්නේ. ඕ මම බත් කාලේ. ආයතනින් තමයි කතා කරන්නේ. මොකද ඒක කවුරුත් දන්න කතාව. බඩේ බොකේ කතාවනේ. දාන කතාවෙන් පටන් අරගත්තට පස්සේ සම්බ්බේ සත්තා ආහාරට්ඨිකා ඔක්කොටම අදාළ කතා. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මනුෂ්‍යකම එන්න පටන් ගන්න තියෙන්නේ. මේ දාන කතාව පිළිබඳ විස්තරය අපේ සාසනයේ ගාම පුරුල් ශේෂ්ඨයක් සහිත විචාර ශේෂ්ඨය. ඉතින් බුදුරජාණන් වහන්සේ කවුරුහරි ඉන්දියාවේ දෙවත් එක්කා එයාට දාන කතාවෙන් පටන් ගන්නවා. දාන කතාවෙන් පටන් අරගෙන ක්‍රමයෙන් හඳුන්වලා දෙනවා. දානීය කියලා කියන්නේ බුද්ධ ධර්මයක් හරි වෙන සම්දර්භයක් නෙවෙයි බඩගිනියක් කොට කන්න දෙමයි කියන්නේ. ඔකේ ප්‍රශ්නයක් නෙවෙයි හොඳ දෙයක් එච්චරයි. බඩගිනියට කොට කන්න දීපන්. ඒකවල ඒ භක්තිය කවවරි ආශාවෙන් කනවා වරඳනකොට ඔබට සන්තෝෂ හිතෙනවනේ ඕකාරේ. කවුරුට වෙලා කියලා දෙන්න ඕනේ. මේකට පින් කැට 10කට පිටි තියෙනවා, ඉච්චකට පිටි වෙනවා තියා. බලන්නේ මොකද මේ මනුස්සයා කරන දියා බලන්නේ පිටි දෙන්නේ. ඒක තමයි මේ මානසික රෝග නැති කරන්නේ. ඒකම ලේලි උත්තරේ තව කාටරි මානසික දානයක් දීපා. ඒක තමයි රසහනේ නැති වෙන්නේ. ඉතින් මේ දානෙදී මේ කියන පුංචි කතාව. යම් කෙනෙක් දාන්න නැත්නම් හඳුනගත්තේ නැත්නම් හොඳට කොහෙද බුද්ධා. හොඳට කොහෙද ගැඹුරු ධර්මයක්. මේ පස්සේ බුදු දානචේ සඳහන් මේ දාන කතාවට පස්සේ මේ දානයේ ලැබෙන ආනිසංස කියලා જાතියක් කියනවා. ආනිසංස කියලා කියන්නේ තමයි මේක බලාගෙන ඉන්නකොට මරණී සතුට බට්ටිකක් කියන බලාගෙන ඉන්නකොට කොච්චර සතුට වෙන්න පුළුවන්ද? බුදුසසුන වහන්සේ කපලා ඉන්නක ගන්න විතරයි. සත්‍යෙකට කන්න දෙන්නේ. අත හොදලා බක්තිං ආවිසි කරනකොට ඉඳුල් ටික පස්සේ පස්සේ ඉල්ලකට විලකට පහරයක් වේවා කියලා දුන්න බුදුසසුන 100ක් පිටින්. ඊට පස්සේ බුදුසසුන ඒ නොදැනෙන හතෙකුට අරමුණු කරලා අතවදපු ඉඳුල් ටික දානකොට 100ක් පින් සිද්ධ වෙනවා. තමන්ට යමෙක් කියලා කනවා දැක්කොත් 100 100ක් පින් සිද්ධ ඊපස්සේ කන හත පිළිසිනත් එක්ක ජීව ජීවනක ලොකු සත්‍යක් නම් ජීව ජීව ජීයක් හින්දේ ඊට පස්සේ ඒ සත මිනිස්සෙක් නම් ඒ වගේ සියක් සිදේ ඒකල කියනවා මේ කන මිනිස්සයා සිල්වන්ත නම් ඒ වගේ ජීවුණක් පිළිසිදේ ඒක නිසා මත් සීලකෙන්ද අපි මේ වැඩේ කෙරුවොත් තව ගුණයක් සිය ගුණයක් පින් සිද්ධ වෙනවා. ඊපද කතා කරලා කියනවා මේ මිනිස්සු අනේ මනමනුස්සයා ඊලක විතරක් නෙවෙයි යම් හේකින් උත්තර මානසිකාරණයක් සහිත පළවෙනි ධ්‍යාන සහිත කෙනෙක් නම් තව සීමුණක් පිළිහිට වෙනවා. යා විපස්සනා ආදී මාර්ගඵලයක් ලබලා තියෙනවා තව සීමුණක් පිළිහිට වෙනවා. ඊට පස්සේ කියනවා මේක මහරතන් වහන්සේ නමකට පටිගුරු ජානනායකට බුදුරජාණන් සීයේ සීයේ බුදුරජාණන් සේකන්සෝ උසලා කියනවා. මේ ඔක්කොමත් හරි. ඔබ දැන් බුදුන් ධර්ම සංග ධර්ම කියොත් සිය ගුණයක් කොහෙට වෙදී විචිත වෙනවා. බුද්ධ බුද්ධ මහා සංඝරත්නයේ දානයන් දීලා ලබන කුසලයේ වගේ සිය ගුණයක් විචිත වෙනවා. මම බුදුන් සරණ ගියා. මම ධර්මයේ සරණ ගියා. මම සතුන් සරණ ගියා. තමන් අපකට වෙන්නේ. ඊට පස්සේ තමන් සීලෙක පිටලා දෙනවා. තමන් බණක් භාවනාවක් කරන ගමන් ධානයක් දෙනවා. තමන් ධ්‍යානලාභී වශයෙන් ධානයක් දෙනවා. තමන් විපස්සනා ඥානසහිත කෙනෙක් වශයෙන් ධානයක් දෙනවා. තමන් මාර්ගඵල කෙනෙක් වශයෙන් ධානයක් දෙනවා. සිය සිය සිය සිලක්. ඒක නිසා ඒ එතනින් පටන් ගන්නතර පස්සේ කතාව යන්නේ ওই බරපතල දේවල් මොනවාක්වත් නෙමෙයි අපිට දාන්න දෙන්නේ. ඒ නිසා දාන කතාවෙන් පස්සේ සීමිත සීලතාවට දෙන්නේ බෙල්ල කියනවා. මේ ලෝකෙට එන මේ මිනිස්සයෝ මේ ජීවිතයෙන් පස්සේ යන හරියක් යන්නේ අපායට. එක් එක්ක තුලට යන්නේ. බුරුවට නම් බය වෙන්න එපා. බය වෙන්න කරන්නේ නැහැ. යන්නේ කයනවා තමයි. ඉතින් වැලි ටිකක් උදාන්නේ. මේ පොතට අරගෙන පෙන්නනවා මේ මනුස්සාත්මේ ලබන මනුස්සයෙන්ගේ නැවත මනුස්සාත්මේ ලබන කොටස මේ නිය පිටට නිය පිටට ගත්ත ප්ලාස්ටික් වගේ. මහා පොළොව වගේ කන්දරාවක් ආයි තමයි මොකද ධාන්‍ය සීලේ නැති නිසා. විද්‍යාන් නැති නිසාවක් මාර්ගවල නැති නිසා රහත් නොවන නැති නිසා නෙවෙයි. ඒ නිසා අපිට සාධාරණ කරලා තියෙනවා මේ සේරම. ඒ දානි මේ සීලය මිනිස්සුන්ට නොතකන්නේ මොකටද කාමේ නිසා. ඒ තරම්ම මේ කාමයකට ඒ නිසා මිනිස්සු කාමයාගේ ආදීනව දන්නවනම් ඒ මිනිස්යාට මේ දාන සීල දෙකෙන් හිල්ලා කාමයේ ආදීනවේ ඕකාර සංකීර්ණ භාවය තේරුම් ගත්තොත් ඒ මනුස්සයා තේරෙනවා මිච්ඡරක් මේ මනුස්ස ලෝකේ හෝ ඊට වැඩිය උසස් ජීවි ලෝක සම්පත්තිය නැත්තම් මේ මඟුල් සම්පලේ උපදින අවස්ථාව තියේදී මේ මනුස්සයා මේ කාමයට පහින ගතිය නිසා බැලමෙහි කරන නිසා දාස වෙන නිසා, කඳුරන නිසා, උදේ හින්ද මේක කරන නිසා මේ ජීවිතේ පටන් පාරක්. ඒකයි යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ දාන සීල දෙක රැකගෙන මේක කෙරුවොත් අනුලන ස්වර්ග සම්පත්තිය වෙනවා කියන මේ කුංචි කාරණා තේරුම් ගත්තොත් මේ අපාරවන්නක කරා. නමුත් ඒකවත් කරන්න බෑ කාමී තරම්ම මනුස්සයවක් කරව. යන හරියට යන්නේ කාමේ. විදුලි කොට පාට බහලා බලන්න පුළුවන් තියෙනවා. දීගේ ඇතුළේ නම් අපට සුදු වෙන රට පිළිසක් දකින්න පුළුවන්. එළිය මොනවයි කියන්නේ? රටදී හැවලොත් මොනවද තියෙන්නේ? ලෝකෙදී හැවලොත් මොනවද තියෙන්නේ? අපිට මේ කතා ප්‍රසිද්ධිය කියන්න පුළුවන් වෙයිද? මේ ජීවිත විදිහේ කරදරවල් බලන කතා කරන මිස. කියා ගන්න බැතරම් සම්පූර්ණ ගවේෂණ ගවේෂණ කියන කාමයට ඉතින් ඒක මේක දියුණුවක් කියලා හිතාගෙන මේක සම්පූර්ණයක් කියලා හිතාගෙන මේක ශිෂ්ටාචාරයක් කියලා හිතාගෙන මේක කොහොමද රකින්න ඕනේ කියලා හිතාගෙන මේ ලෝකෙ දිහා බලනකොට සර්වඥාන්සේ මේ අනුපූර්ව කතාවේ යතිගත කරන කෙනාට සංසන්දනාත්මකව දැනගන්න පුළුවන් මේ කරන්න පුළුවන් ටික මේක ටික ටික දියුණු කරගෙන යනවා නම් මේ ලෝකෙ ඔක්කොම අපායට ගියා එහෙම නැත්නම් බහුජනතාව අපායට ගියා මේ Tamanට මේ ස්වර්ගයට යන පාර වෙනන්න නෙමෙයි මම බණ කියන්නේ. අඩුවානේ ඒකවත්. එතන අඩුවානේ මැරිලා ගිහිලා මිනිහාට දෙනවට බාරක් ගන්නොත් ආයේ මනුස්සාත්මක භාවයක්වත් ලබන්න බැරි මොකද කාමයේ ආදීනම නිසා. ඒ නිසා කාමට හරි කාට හරි මේ මේ ධර්මයටම පහඳින්න ඕන මේ ධර්මයටම කඹරන්න ඕන මේ ධර්මයටම දාග වෙනවා කියන්නේ කාම සම්පත්‍ය කියලා කල්පනා කරලා බලනකොට ඒක පිළිබඳව සෞඛ්‍ය සම්පන්න මනසකට ඇති වෙන අදහස තමයි මේ කන්නේ කියලා කියන්නේ. අපිට බැරිද මේ කාමයන් අනුවනේ පැයකට වෙන්න දවසකට. අනුගාන අපිට වෙන්න සුමානකට වරුවක් වෙන්න කරන්න. ඒ වෙනකම් මානකට දවසක් වෙන්න කරන්න. එහෙම නැත්නම් අනුගානේ මේ වගේ භාවනා වැඩ පුළුවන් වගේ ඉඳ දවස් 7-8ක් කරන්න. එහෙම නැත්නම් පැවිදි වෙන්න. බලන්න ඒකට තියෙන ශාසනයේ කොච්චර අමාරුද කියලා. අපිට තේරෙන්නේ නැහැ ඒක මේ මේ පැත්තට හිතපු දවසේ තමයි තේරෙන්නේ අපි කාමයේ වශයෙන් එකතු කරන එක ධාර්තක වෙන්න වෙන්න වෙන්න වෙන්න අපි නිෂ්ක්‍රමණයම. කාම ජීවිතයේ භෞතික ජීවිතයේ ආමිෂ ජීවිතයේ වස්තු සම්පatti මෙලිමින් වැඩෙන්න ලාභ සත්කාර සම්මාන දීෝක වැඩෙන්න වැඩෙන්න මේ අභිනිෂ්ක්‍රමණයම. බුදුජානනාංශ දේශනා කරනවා හැට බැරිලා හොට බිමැනිලා ඉන්න වයසක අම්මා කෙනෙක් කතා කරන්නේ නාකි ලොම්බෙක් තමන්ගේ ගේ ගිරලා මේ පැත්තෙන් ගිය කමට ඒ පැත්තෙන් යන්න පුළුවන් තරම් බැල්කොටේක ලැක්කන. අහුවෙන්ද හම්බ කරන්න තියෙන ගෙවිච්ච දෑකැත්තක් විතර නම් අද රැයට කන්න තියෙන ලබු කැටයක තියෙන මේ මුං යට පතක් විතර නම් ඒක උයාන පහල අර නාකිච්ච බලාගෙන බුදිනවා මිස හිත උදේට මේ දැක්කෙන් හම්බ කරන කනවා මිස අර ජීවත් කීයක් හරින්න බෑ අර නාකි ලෝම්බියක් හරින්න බෑ අර අර අතර වේ කිවිච්ච දැක්කත් හරින්න බෑ අර ලඟුවට නුනේට නැති ලඟු කට්ටක් හරින්න බෑ ඉතින් මානෙනි කුමර කුමරේ සැපැති කෙනෙක් කිසියනම් ගියක් හරින්න මේ බන්ධනේ තේරුම් ගන්න කාට හරි සිද්ධ වෙන්නේ මේ කාමයට හම්බ කරලා ඒකට යෙදෙන කාට නෙවෙයි මේකෙන් ගැලවෙන්න උත්සාහ කරපු දවසේ තේරෙනවා මොනවද හම්බ කරලා තියෙන්නේ. මේ හම්බ කරලා තියෙන දේවල් ඒ කාන්තේම දාණය නොදී හොරකම් කරන පැත්තට මනස උනන්දු කරනවා. සීලය කඩලා සතුන් මැරීමට හොරකම් කිරීම කාමීච්ඡාචාරය කියන්නේ බොරුවට කියනකොට ඉස්සසන් පරිසචපචෙන් හිත කරනවා. ඒ නිසා යාට මේ දෙවියන් ගමන යනකොට තේරෙන්නේ නැහැ. මේ මම කරන්නේ වරපමාක්කේ මම කරන්නේ අතුමැරීමක් කාමීච්ඡාචාරයක් කියලා නේ වනේ සෙල්ලක්කාරකම් දෙපේ. බොරු කේරා නිසචන පරිවර්තන තොලී කටේ ගෑවිලා නැහැ. සීමාවක් ජාතිවට ගිහිල්ලා මේකේ ආදීන වෙන දවසේ රෝටි සාකට බැලුවා අනේ බලන්න මට මේ වෙච්ච දේ කියලා. ඉතින් බුදුරජාණන් දෙකිනා මේක දැක දැන ගන්නවා නම් පුළු පුළුවන් ප්‍රමාණයෙන් ටික ටික ටික මේ කටයුතු කරනවා නම් මේ කාමයේ ආදී ආධිනවේ පෙන්වාට පස්සේ බුදුජානනාංශයේ බණ ආහන කට්ටියගේ හිත බලනවා මේ මිනිස්සුන්ට මේ දාන කතා සීල කතා දාග කතා කාමන ආදීනෝ වකාර සංකේතන නිස්සරණානි හන්තන් කියනකොට ඒ බණට ලෑස්ති කෙනා එහෙම නැත්නම් පාරමිතා ශක්තිය තිකෙනා ඒකන පින් ඇති එක්කෙනාගේ හිත බුදුසාසනට පේන්නේ කල්ල චිත්තං මුදු චිත්තං දක්ක චිත්තං පරණ චිත්තං නිවර්ණ චිත්තං යාගේ හිත ඒ ඇහෙනකොට ඒ බණ කතාව ඇහෙනකොට හරියට ජීව පුරන්නේ කලල් කරන මඩක් වගේ හිත පුදුම මෙලෙක ඇතිකට මුදු චිත්තං තම මුරුදු වෙන්න පටන් ගන්නවා මම මෙච්චර දෙදි වෙලා මේ හම්බ කරන්නේ ලාභ සත්කාර උටයි මිනිස්සු කරාට සපවල් කරගෙන ඊර්ෂ්‍යා ප්‍රෝධමාන කරන හිතියට මේ මන කියලාකට යන බුදු ළඟට යනකොට වෙනසක් ඇති වෙනකොට මේ හිත මුරුදු වෙනවා උදංග චිත්ත උද්‍යෝගයක් වෙන පටන් ගන්නවා මේක මේ කට්ටිය තුළ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක මම හිතට ගන්න ඕන උදංග උද්‍යෝගිමත් වෙනවා කියලා කියන්නේ බෞද්ධ සම්පිය හතර නටන එක නෙවෙයි මට තව පියවරක් යන්න පුළුවන් විතර බලන්න අසන්න චිත්ත ලොකු උපසාර භාවයක් වෙනවා අනේ බුදුන් ඉස්සරහින් අනේ මේ මතත්තර මේ ඇහින්නේ අනේ මට ඒකට තීන්දුව ගන්න පුළුවන් නේ අනේ මට කියන සම්පත්තිය තියෙනවනේ කියලා තමන්ගේ මේ ලැබිච්ච මනුස්සාත්ම භාවයේ අවස්ථාව දුර තේරෙන පටන් ගන්නවා එතකොට ප්‍රසන්න භාවයක් වෙනවා මම දැනට බැඳිලා ඉන්නේ නමුත් මේ බැඳෙන් කඩන්න පුළුවන් නේ මම මේක කරනවා නේ කියලා විනිවරණ චිත්තයක් මේ නීවරණ පහ ඇඟි හැපෙන දේවල් නෙමෙයි. නිවන කියන්නේ හිතට එන හුදු හිතිවිල්ලක් විතරයි. මේ හිතිවිල්ලෙන් තමයි අපි අපාගාමී කරන්නේ. ඇඟි හැපෙන දැන බුද්ධෝදය කරලා කළු කරලා හැදෙන්නේ නිවන. මේ හිතේ තරම් දුර්වලයි. එයාට හිතෙනවා මේ බුදුන් ඉදිරි පිට ඉන්න ටික මේ ටික මේ බණ අහන ටිකේ අනිදේ කාමච්ඡන්ද ව්‍යාපාර කියන විදුත් චෝ කුචන මේ චිත්තක්ෂණේ තමයි පේනවනේ මෙච්චර සංසාරයක් වෙනවා නිවරණ තාවකාලික දුරු නැහැ කියලා. අර මොහ පටල යනමයි කියලා. එතකොට යාර තේරෙන්න පටන් ගන්න මේක මට සදාකාලිකව හැමදාම කරපින්නගෙන ඉන්න බැරි වුණාට තාවකාලිකව ජීවන නැතිකක් මට ඇති කර ගන්න පුළුවන් කියලා. බුදුරජාණන්සේ එතෙන්ට යනකම් එතෙන්ට යනකම් කෙනෙක්ගේ හිත හදලා තමයි මේ සාමුකාංශික දේශනාව කියන්නේ චතුරාර්ය සත්‍ය විස්තර කරලා දෙන්නේ. එහෙම නැත්නම් මේ හතපන් හන්දිය කියලා ඔප්ටි කරලා බැලගෙන ඉන්නේ නැත්තරක් තිබුණා නම් කියලා අද කියන ඉතිරි කියලා දිහා බලනකොට බුද්ධලා බුදුහාමුදුරන්ගේ මේ කියන අනුපූර්ව ක්‍රමය නොසලක නොතක ඒ ඌරන්නේ කිරුට මුතු දමන්න ආසේ මේ කිරුවට ආසන්නේ එතකොට හොඳට තේරෙනවා කියන කෙනා අදක්ේ ප්‍රතිපදාව නැහැ ආහන කෙනා දෙන්නේ නමුත් මේ භවනාට බුදුසසුනත් කියන්නේ මේ භවනා මේ කොහොම තරල වැඩකින් පටන් ගන්නද අද මේ වෙනකොට යා සීනාසන පූජාවක් කරන සංඝ පිරිස බුදු ප්‍රමුඛ මහා සංඝරත්නයේ ධාන්‍යයක් සානිකෝ දෙවි කර්මට පින්කමක ප්‍රධාන දායකයන් වහන්සේ. ඒකට මේ බමුණට ඇතිවෙච්ච සතුට ඒ මුචානන්ත ඉදිරිපත් කරන්නේ අත දැකපු මිනිස්සුන්ට අනුපූර්ව කතාව කරනකොට ඒ බමුණට ඇතිවෙච්ච සතුට නිසා යාට තේරෙන්නේ දැන් මේ මටම කියන වණක් වශයෙන් ඒක පුතුම උද්‍යෝගයක් ඇති කරනවා. ඒ කියන්න පුළුවන් අද අද වගේ මේ දවස් පාරේ දවස් පාරේ මේ මාතේ තියෙන්නේ අද වගේ කාලයක් වෙනකොට ලංකාවේ හෝ මේ වගේ රටක වණ කියන ප්‍රමාණය පොඩ්ඩක් හිතන්න අපේ අම්ම මුත්ත කාලේවත් කියවල තිබරක් නෙකේ. බුදුමාහාර බණතු ගැකේ. නමුත් ඕ වෙනසක්. ඒ මොකද එහෙම බණ නිසක ආහන බණ නෙවෙයි. පොල් ගන්න ගමන් බණවා. අර වැඩේ කරන ගමන් මේ වැඩේ කරන ගමන් බණා නැහැ ඉතින්. බණ කියනවා පුදුත් කියවදායි. අපි අහනවා කියලා වගේ බුදුහාමුදුරුවෝ මේ මට කියන්නේ කියලා වගේ ඇහිලක් සිද්ධ වෙන්නේ බොහෝම කලාතුරකින්. ඒ හිත වෙනකොට තමයි හිතෝ කල චිත්තම දුචිත්තම දක චිත්තම කතන චිත්තන ආදී වශයෙන් හිතේ ඒ කියන උද්‍යෝගයේ මතලයි. ඉතින් මේ බමුණට බුදුදාන වහන්සේ මේ කරපු ධර්ම දේශනාව ඊට පස්සේ ඒ හදාගත්ත උද්‍යෝගයේ මත කලයි හිතකට මුරුදු හිතකට විනීවරණ හිතකට දේශනාගත චතුරාර්ය සත්‍ය නැත්නම් සාමෝක්ඛංශික දේශනානුසාර ඒ වුණා ඒ බණ මාර්ගයේ දීම දෝවාන් මාර්ගකල ඥානයකට තුනා කියන එක තමයි ධම්මවදාට කතාවේ උදාහරණ. ඉතින් ඒක කතා මේ දේශනාව මේ කතාව ඉදිරියට දෙන්න කරමු කතාව. නමුත් මේක කියන සම්දර්භය තමයි මේ තෝවතෝකම් කණේ කණේ කියන්නේ. ටික ටික මොහොතක් ගත නැහැ. ටික ටික මොහොතක්වත් අතනෑර දුවන එක තමයි ඉබ්බා කියන්නේ. ආවා. ඉවිපන් හැබැයි ඉන්න පුළුවන් මුදිනු. බුදුන් දක්වන්නේ ආවයි ඉබ්බේ කතාව. ඉබ්බා මිල හැමදාම ආවරේ කරනවා. ආවගේ ලැබෙඩ කරනවා. හරි මචං රේස් එකට යනවා. යා ඉබ්බා වල නෑ ඕනේ නෑ. මට ජීවිතේ යන්න අමාරුයි. ජීවිතේ කියන්නේ මොකක්ද මේ චැලෙන්ජ් එකක් දීපුවා මෙහෙම කරන්න බැරෙන්කෝ මයික් එක දුවන්නේ. ඉතින් බලන්න තනියකොට ඒකට ඕනෙම නම් එන්නේ නැහැ. ඉතින් පස්සේ කලේ ඉන්න සබ්ජෙක්ට් ඔක්කොම කියලා ජය කරන සකස් කරලා. පටන් ගන්න පටන් ගන්න ආව පැනල් පින්වත් දෙක කිසි ගේමක් නැතුව ඉතින් දැන් ගිහිල්ලා ජය කරන ළඟට ගියාම තනියම දුවන් කියලා දෙන මේකනේ. එයා හිතුවා ඒක නිසා ඉබ්බලා ළඟ තියලා ටයි ටයි ගේමක් දෙන්න කියලා. පොඩ්ඩකට ගිහිල්ලා ගහකට උදේට. ඉබ්බතෝකතෝකම් කරේ. ඉබ්බ කිමති බෙලා ඒ උසරේ. එයා එමේ කෙනෙක් ගිහිල්ලා ඔන්න ජයකම දෙන්නේවල ප්‍රීතිබෝධයක් තමයි ආවට මතක් වුනේ. මේ තරගෙට නේද ඉන්නේ මම පුතියට නේද ඉන්නේ. ඒ නිසා මේ වැඩ කරනකොට ඒකට කියනවා දුර වික්ෂේපේ කියලා. ගත්ත වගකීම අත්දැකීම තිබ්බනම් මෙනි සාධන කරගන්න බෑ. ගත්ත නම් බර ඉවර කම ටික ටික ගෙනියන තියෙන්නේ. ඉතින් මේ කටයුත්තේදී තමයි මිනිහ නොබින්හතේ තමයි පුළුවන් ප්‍රමාණය වගේ කීමක් කරගෙන ඒ ටික ටික කරගෙන යනවනම් භෞතික දියුණුවක් ලැබෙනවා. යාවත්කාර ධර්මණක් හම්බ වෙනවා. ඒ ඔක්කොම කඩේට වතරේ මේ බාහන ජීවිතයත් තමයි. ජීවිතේ කවදාකවත් නෝ බාහකවල මේක තේන්න ඕනමයි කියන කතාවක කියලා නෑ. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරනවා නම් අර කවුරු මට විද්‍යාඥයෙක් කියෝනේ මේ අපි දැනට කරන දේ අනිවාර්යයෙන් මේට වැඩිය හොඳින් කිරීමේ ක්‍රමයක් තියෙනවා. මේ කරන දේ මේට හොඳින් කර එච්චරයි. ඉතින් ඒක බුදුජානනාංශයේ ඉදිරිපත් කරන්නේ අපි නරක වැඩ කරනවට වැඩිය අවු වැඩ කරනවට වැඩිය හොඳ වැඩ කරන එකට අපි කියමු කුසල කරනවා කියලා. අකුසල අතහැරලා කුසලයට පත් වීම අපි ශිෂ්ට මිනිස්සෙකින් බලාපොරොත්තු වෙන බෞද්ධයෙකින් නෙවෙයි ශිෂ්ට මිනිස්සෙක්. මෙන්න මේ කුසලයට පත්‍රිච්ච මිනිස්සයා අධි කුසලයේ අඳුනන්නේ නැත්තම් අධි කුසල අවස්ථාවේදී තාමත් අධි කුසලේ පැත්තක කියලා පරණ කුසලයේම කරනවා නම් ඒ මාචලේ ජීවිත බාධා වෙන්නේ තමයි කුසලේම තමයි. බුදුඥානන්සේ සඳහන් කරන්නේ අපේ ගමන හරිනම් ඉන්ට ඉන්ට ඉන්ට ඊට වඩා අධි කුසල් කිරීමේ ප්‍රස්තාව අපට ලැබෙනවා. ඒකට කියන්නේ ධර්මයේ තියෙන ඕපනායක ගතිය. ධර්මයේ කියන්නේ ඉන්නේ ඉන්නේ අඩු කරදර සහිත වැඩි පින් කරන්න පුළුවන් දක්ෂකම් වලට නැත්නම් අධි කුසලෙට ඉදීනවා. ඉතින් අර භාවනාවක් හෝ තමන්ගේ සුභ සිද්ධිය හෝ එහෙම නැත්නම් තමන්ගේ අර්ථ සිද්ධිය ගැන නොදන්න එක මම කුසල් කරනවා කියලා සතුටු වුණාට කුසල් කිරීම නිසා මග ඇරෙන අදි කුසලය යාට පේන්නේ නැහැ. එහෙම නැත්නම් යාට වුණීමක් වෙලා තියෙන යාගේ කුසල දෙකම තමයි. මෙන්න මේක කඩලා විප්ලවීය කල්පනාවක් කරා හැම දෙයක්ම හොඳින් කිරීමේ ක්‍රමයක් තියෙන නිසා මේ කුසල කරන මම දැන් කුසලයෙන් සන්තෝෂ වෙනවා. අදි කුසලයට කොහොමද කටයුතු කරන්නේ කියලා පෙන්වන්න බුදුසජාණන් වහන්සේ විතර මිනිස්යාට තවත් දියුණු වෙන්න ක්‍රම කිසිම ශාස්ත්‍ර මාචනයක් නැහැ. අනික හැම කෙනාම කිව්වේ මේ දෙයනාගේ ආශිර්වාද ලබා ගන්න ඕනේ. ඉන්නත් අපිට නොබේන කාගෙදෝ සුභාසින් කරගන්න. ජීවිතේ මොකක්වත් වෙන්නේ විපරිණාමයක් ඇති කරගන්න ක්‍රමයක පරිණාමයක් ඇති කරගන්න ක්‍රමයක ජනන්සේ ළඟකාර කෙනෙක් අලුතින් ආපු කෙනෙක් දැක්කොත් සුජාන්ති ක්‍රම හතරකට සම්දස්සේති සමානපේති සමුත්තේකේති සම්පාරසේති කියන ක්‍රමයක තමයි යාව කුළු ගන්න. එයාට මතක් කරලා කියනවා දැන් මුදුන් ඉදිරියට කවුරුහරි ආවා. ඒ වෙනකොට ඉංගියක් කරලා පෙන්නනවා මේ ලෝකේ කලකිනි බුදු කෙනෙක් ඉන්නු කෙනෙක් වොන්න උපදින්නේ කලකිනි මනුස්සයෙක් බව ලබගන්නේ දැන් ඔබට මේ කලකින් හම්බෙන බුදු කෙනෙක් හම්බෙන්නේ මේ මනුස්සාත්ම භාවයක් ලැබෙලා තියෙන්නේ ඒ නිසා මේ බොහෝ මනුෂ්‍යයන් අතර ඔබ දැනට මේ ලබලා තියෙන දත්තු ඔබ දන්නවද? ඒක සංදර්ශනය කරලා පෙන්වන උතුර ජාන වාසේ කොච්චර කාලයක ධර්මයක් අපිට බුද්ධ ශාසනයක් හම්බෙන්නේ. මේ බුද්ධ ශාසනයේ කීවිකාරේ අංග පුරාවක් සහිත හැකන දිවනාශිසිත මනුෂ්‍යාත්ම භාවයක් හම්බෙන්නේ කොච්චර කාලයකද? ඒකදී මේ ක්ෂණ සම්පත්‍ය හම්බෙන්නේ කොච්චර කාලෙකින්ද කියලා මේ මිනිස්යාට නොකිය කියනවා. මොකද වෙන මොන පිටක්වත් තෝරන ඔය පිට සමාදන් නැහැ. ඉතින් මේකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එක ඒ මනුස්සයා දන්නේ නැහැ මම ඊසායි බුදුහාමුදුරුවෝත් එක්ක. ඒ මනුස්සයාට පේනවා নানা ආකාර දේවල්. බුදුහාමුදුරුවෝ මේ කාටද වෙන්න මේ බලපං මම බුදුහාමුදුරුවෝට අහවලා කිව්ද කියනවා ඒ බයින කතා කරන්නේ නැහැ. නැන්දි ඒත්තු කරනවා ඔබ ඊසායි ඉන්නේ ඔබ වගේ මිනිස්සේ. මස්තික කතා බත කරන්න පුළුවන් මිනිස්සේ. මේ විස්තර කරලා අතිශ්‍රේෂ්ඨ කෘත්‍ය තමයි එයා ඒකට සමාදම් කරනවා. සම්දර්ශනය කරලා පෙන්න සමාදම් කරනවා. ඔබ ඔබ සමාදම් නැත්නම් ඔබ කාලකන්ණිය. ඒක ඔබට ඕනියමක්. ඔබට කාලකන්ණියක් නෑ. නේද? මේ මිනිස්යා ළඟ තියෙන පින. දැන් බුදුන් ඉස්සරහට යන්නේ හේවි දෙකිනක් නෙමෙයි ඕන කරන්නේ. ඒක හුද්දලම කරලා බුදුන්ට තේරෙන විතර ඒ මිනිස්යාට තේරෙන්නේ නෑ. බුදු කෙනෙක් ඉස්සරහට පත්වීමේ වටිනාකම මුදුන්ද තේරෙන තරමට ඊශ්‍රායෙල් මනුෂ්‍යය තේරෙන්නේ නැති නිසා තමයි පුතඥය කියන්නේ. බුදු දානම වාක්‍යයේ තියෙන කරුණාව ඒ මාතට එක පෙන්නන එක සමාදම් කරනවා. සම්දස්සේදී සමාද වේදී. ඒකට මේ මනුෂ්‍යයට තියෙන දැන් මොන වෙලේ පටන් ගන්න පුළුවන් මොකද මට බුද්ධ ආශිර්වාදය ලැබිලා තියෙනවා. ජොන්නාචි මට ලැබිච්ච මනුෂ්‍යත්ව භාවයේ සමාදම් කරනවා කියනවා. එතකොට බුදුරජාණන්සේ ඒ ඒ උනන්දුව දැකලා ජීවමේ දැකලා සමුත්ත්‍යජනයක් කරනවා. ඔතන හිටියට කලිත යුතුයකමක් තියෙනවා. කාර්යභාරයක් තියෙනවා. ශික්ෂණයක් තියෙනවා. මෙන්න මේ මේ විදිහට කරන්න ඕනේ අර උනන්දු වෙච්ච හිතට නිලාගත්ත මල්පද්දේශයකට මල් පැන් ටිකක් කියනවා වගේ. උද්‍යෝගික උද්‍යෝගික කරනකොට ඒ මනුස්සයාට ගොඩක් වෙලා කියනවා ඕදෙන් බලනකොට ගොඩක් වැඩ තියෙනවනේ මට මේ මේම කරන්න වෙනවනේ කියනකොට පසුබාන කොට සම්පාදනය කළා කියනවා ඔය විදිහටම තමයි තියෙන දේ දැනගෙන ටික ටික දිනු කිරීමේ ක්‍රමයෙන් විතරමයි පුදු වෙන්න පුළුවන් එහෙම නැතුව මේ දන් දීලා දාන කුසලයෙන් සීල කුසලයේ ගන්න පුළුවන් කියලා හිතනවා අමනයි තකතිරි මරි මොන දාන කුසලයෙන් අපිට දාන සංසිද්ධයි දාන කුසලයට ගියේ එකනට සීලේ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒකට සමාදන් නොවුනොත් කොච්චර දන් දුන්නා සීල කුසල දෙසිද්ධ වෙන්නේ. එනිසා දානීය දෙන කෙනා මම මේ දානයක් හොඳට කරන ගමන් සීල කුසලයට සමාදන් වෙන්න ඕන කියනවනම් අන්න හොඳට විතරයි ආත්මනුකම්පාව කියන්නේ. ඒක නැත්නම් අත්ත කුසලයේ කියන තියෙන්නේ. ඊට පස්සේ දාන කුසලයේ සීල කුසලයේ කරනවා සීලයේදී දානයේදී අපිට ආයුවන සපවර ප්‍රඥාන වෙනවා කියන එක බලන්න මේක දාන්න. සීලයේදී තමයි අරසාවක් තියෙනවා. ජීවන බය නැති වෙලා. දැන් ඔය කියන්නේ ආසාරණේ මේ මනසට කියන මේ ප්‍රධාන ආසාරණය. ඉන්න දිගම නිදාන. ජීවිතය කියලා පස්සේ මනසට තියෙනවා රජුන් බඳට යන්න පුළුවන්, සමයකට යන්න පුළුවන්, සංඝ බඳට යන්න පුළුවන්, පඬිතුන් බඳට යන්න පුළුවන්, දෙවියන් බඳට යන්න පුළුවන්, ධර්මචන්දර යන්න පුළුවන්. මොකද මට සීලෙදී. ආන්නේ ශක්තිය ආවට පස්සේ එයා දැනගත්තු මේ දාන සීල කුසල කරාට ධිට්ඨිනම් දුක විහරණය කියනවා ධ්‍යාන සුඛේ කත්තාකත් ලැබෙන්නේ. ඒ නිසා වෙනමම අභ්‍යාස මන්ත්‍රයක් තියෙනවා. ඒ අභ්‍යාස මන්ත්‍රය කරන්න පුළුවන් නේ දාන සීල කුසලෙ සිහිකරන විතර. ඒ නිසා එයා මේ වනිපිට බල බල අනේ මට බෑනි කටේ ළඟ ඉන්නවල කියලා හිතුවත් හරියන්නේ එයා සමාදම් වුණොත් සමාධි කුසලයට එයාට හම්බ වෙනවා ඉදුමිට පාස්පක් කරන ඉරියව්වක සක්මනක හරියන්තයක පහලකම ලැබෙනවා. නමුත් කවදාකවත් විපස්සනානි සංස ලැබෙන්නේ නැහැ. කවදාකවත් ලැබෙන්නේ නැහැ. කොච්චර දන්නුනත් කොච්චර දිල්ලක් කොච්චර සමතේ කරා විපස්සනා ලැබෙන්නේ නැහැ. මේ යාට විපස්සනා කරන සුදුසුකම් තියෙනවා. ප්‍රබහලතිය භව සම්පත්තිය. එයා ඒකට වෙනම ප්‍රයත්නයක් කරනවා. ඒ ප්‍රයත්නය කරනකොට යාට තේරෙන්න පටන් ගන්නවා මේ ඇත්ත ඇති ඇති මේ මේ මානිකය දුකයි අනාත්මයි එහෙම නැත්නම් මේක ඇති ඇති දැක ගන්නකොට තේරෙනවා අනේ මේ දාන කුසලයේ නිසානවා මට මේක ලැබුණේ අනේ මට මේ සීල කුසලයේ නිසාන මේක ලැබුණේ අනේ මේ සමාධි කුසලයේ නිසාන ලැබුණේ නමුත් මේ විපස්සනා ප්‍රයත්නේ නොකර විපස්සනා ආනිසංස ලැබෙන්නේ ඒ කියන්නේ අනුපූර්ව වැඩ පිළිවෙල එකට එක ආනිසංස දෙකක් පුළුවන් හිතනවනම් දාන කුසලය කරලා නිවන් තබන්න පුළුවන් කියලා බුදුරජාණන්සේට අවස්ථාවාදී කියලා කියනවා. අවස්ථාවාදී එක මේක ලැබෙන්නේ නැහැ. සිරිසා මේ බුද්ධ ශාසනය අවස්ථාවාදී තියෙන තැනක් නෙවෙයි. දාන කුසලය කරේ කරන ඕන ජීව කුසලය අවස්ථාව. අවස්ථාවකට පස්සේ සමාධි කුසලේ ප්‍රඥා කුසලේ. එතකොට ආනිසංස ලැබෙනවා. එමෙතු දාන කුසලය කරලා එකසරණ සංස දෙයියන් කරන්නේ පෙඩීවා කියලා හිතන කියන අවස්ථාවයි. උචිනාචේ ලංකාන් කල කියන මේ මේ සාතනී හේතු ප්‍රදාන විධාන කියන කද්දාකත් අවස්ථාවදී වෙන්නේ හේතු තිබුණොත් විතරයි පළලයි. ඒ සඳහා කළ යුතු ක්‍රියාව අනුපූර්ව වශයෙන් කරන මේ ක්‍රියාව පුජිතනාච උනන්දු කරවලා සඳහන් කරනවා බියන්ත අවශ්‍යක මේ දාන කුසල සීල කුසල සමාධි කුසල ප්‍රඥා කුසල තීරුම් ගන්නවා. මේ අනුපූර්ව ක්‍රමයේ මේ යුතුයකමක් තමයි ඒක අනික් අයට කියලා දෙන්න එහෙම නැත්නම් ආත්මාර්ථකාමී නොවි කියලා දෙන්න එතෙන්ට එනකන් කියා දීමේ කටයුතු වලට වැඩි වියස ව්‍යාපෘත වෙන්නේ නැහැ. පායතෝර තමයි කටයුතු කරන්න බැරි වෙන්නේ. ඒ නිසා මේ තමන්ගේ වැත්තක කුටි වැත්තකදී කියලා දෙන්න හදනකොට වෙන්නේ අර අවස්ථාවාදී වගේම මේ තමයි සුසුමන් ඇතුල් කරන්නේ. බුදුජානකේ ඒක ලස්සන තේරවාදී වශයෙන් හොඳට පුරුදු කරලා තකරන ශක්තිමත් දෙකින දක්ෂ වෙනවා. ඒ කියන්නේ කියනවා කියන්නේ තමයි අත්දැකීම අනිකාට කියන්නේ. ඒ නිසා මේකට කවුරු මොන විදිහේ චෝදනා කරන්නේ කියලා අපේ මේ තේරවාද ක්‍රමයේ ආත්මාර්ථකාමී ක්‍රමයක් නෙවෙයි. තමයි දැනගත්ත පස්සේ කියලා දෙනවා. ඉතින් මේ විදිහට අපි ගත්තොත් මේ කතාව දාන කුසලයේ හීල කුසලයේ සමාධි කුසලයේ ප්‍රඥා කුසලයේ කියන මේ භාවනා ලෝකෙට මේකෙන් ආදර්ශයක් ගත්තොත් සමාධි භාවනා ප්‍රඥා භාවනා කියන එකට බුදුජානක වහන්සේ මේ අර බමුණට දීපු උපමාවෙන් වෙනම සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. බමුණට දීපු උපමාව තමයි යම් කිසි කෙනෙක් රත්තරන් පලන් පලදින දෙයක් ආභරණයක් කරකරනුවක් දැවලක් තැල්ලක් මාලයක් එකක් හරි පාවිච්චි කරන මේ ශරීරයේ තියෙන කාර්යෝ ගෑවිලා ඔබ කච්චල් වෙනවනේ ඒ වර්ණේ නැති වෙනවනේ. නමුත් ඒ පාවිච්චි කරන කෙනා දන්නවා මේ රත්තරනේ වර්ණේ නැති වුණාට වටිනාකම අඩු වෙන්නේ නැහැ. එයා ඒක වටිනාකම ඇති කරගන්න, ප්‍රබස්සර කරගන්න, පබංගු කරගන්න, ස්වර්ණ වර්ණ කරගන්න කරන්නේ වතුර දාන මනුෂ්‍යයට දෙනවා. උත්තරමතු දාන මනුෂ්‍යයට දෙනවා. ආචාර්යයලා සමානක් කියන. ඒ මනුෂ්‍යයා මොකද කරන්නේ මේ රත්තරනේ ගින්න දාලා බලහන් ඊට පස්සේ වතුර වර්ණ කතාවක් පොගොම් රසමතිනෝ ඉතින් ආයෙ ගිහින් දාන ආයෙ වතුර දාන වරින් වර බලනවා. ඉතින් කොච්චරක් කුණු කැපිලා තියෙනවද? මේ සිවුරු කැටයන් නැසේ කොච්චර කුණු තියෙනවද කියලා. මම බලන බලන මේ වතුර දාන ආයෙ ගිහින් දාන ආයෙ වතුර ආයෙ බලනවා. මෙන්න මේ බුදුරජාණන් කියනවා මේ හතරම යන කියන පිට කට්ටේ කුණු කට්ටේ කච්චන්ටි පයින් කරන්නේ ක්‍රියාවලි තුනක් කරා තමයි එකට පස්සේ එකක් ක්‍රියාවලි තුනක් කරා තමයි වත්තනේ දිලිසෙන පැකේ මට කරන්නේ වරින් වර ගින්නේ දාලා පලහනවා. වරින් වර වතුරේ දාලා මතිනවා. වරින් වර අධිවේක්ෂණය කරනවා මේක කොච්චරක් සුදු වෙලා කියලා. අනේ එහෙම බුදුජානකේ සඳහන් කළා කියනවා යම් කිසි කෙනෙකුට කරන්න තාම මේ බලාපොරොත්තු වෙනා වූ චේතුමුක්ති ළඟා කරගන්න බැරි වුණා නම් එයා මේ වගේ අර රත්තරන් කච්චල් වෙච්ච රත්තරන් භාණ්ඩයක් ආභරණයක් පිරිසිදු කරන්න. ඒ රත්තරන් ආචාර්ය කරන දේ වගේ කාලේන කාලං සමාධි නිමිත්තං කාලේන කාලං අග්ඝහ නිමිත්තං කාලේන කාලං උපේක්ඛා නිමිත්තං කියලා සමාධිය විතරක් වඩලා හරියන්නේ නැහැ. උච්චාරය විතරක් කරලා වීර්ය විතරක් වඩලා හරියන්නේ නැහැ. උපේක්ෂාව විතරක් වඩන්නේ හරියන්නේ නැහැ. අවස්ථානුකූලව මේ එක එකක් එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් උදව් වෙන විදිහට කරන්න. ඒක නිසා හිතක් දියුණු වෙන්න නම් විශේෂයෙන්ම තමයි ළඟ තියෙන මේ විචිකම කෙලෙස්, පරිපූර්ණ කෙලෙස්, අනුසය කෙලෙස් වා කපාගෙන කෙලෙස් කපාන දෙයක් යන්න නම් ඒක නා දැනගන්න ඕනේ වරින් වර මම සමාධිය වඩන්න ඕනේ. අපි හිතමු නිකන් තමයි පරියන්කේකට භාවනා කිරීමකට කරනවා කියන මොකද පරියන්ක භාවනාවට සමාධියට බරයි. ඊට පස්සේ වරින් වර වීර්ය කරනවා. මෙතන සක්මන් කරනවා. වරින් වර උපේක්ෂාව ගන්නෝනේ. තමන්ට ප්‍රතිඵල දෙලියස නොලබුණා කියලා අතහරින්න නැතුව නිචිතතා භාවනා කරගෙන යනවා. මෙහෙම නොකළොත් මේ ඒකාන්තයක් විතරක් කෙරුවොත් ඒකාන්ත භාවයට. සමබර වෙන්නේ නැහැ. ඒක බුදුචාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. යම් හේයකින් අතිවේග වශයෙන් සමාධිය වඩන්නේ යොත් යානිටි බරගතියකට පත්න ජීවිතයක් ඇති කරනවා. අතිරේක වශයෙන් දීීමට ඇතිවෙන හිත විචිත්ත භාවයටපත් වෙනවා. අතිරේක වශයෙන් උපේක්ෂාවට ඇතිවෙන සමාධියක් ලැබෙන්නේ කෙලස් කැපෙන්නේ. ඒකයි යම් කිසි කෙනෙකුට කෙලස් කැපෙන්න ඕනේ නම් සල්ලේක ප්‍රතිපදාවට යන්න ඕනේ නම් ඒකේ නා අවශ්‍ය වෙලාව දැනගෙන ඒ සමතනුකහිතේ කරන්න ඕනේ. නැත්නම් පරියන්කේ ඉඳගෙන කර්මත්තානේ තියාගෙන ඒ කර්මස්ථානයේ හිත පැවැත්වීමෙන් සමාධිය දියුණු කරන වැඩි දැනගන්න. නමුත් ඒක සීතල වෙනවා නම් උනාට වැඩි කුසීත භාවයටපත් වෙනවා නම් විනය කිරීමෙන් සක්මන් කිරීමෙන් ඒක රත් කරගන්න හිතනකට ඕන. ඒකට කියනවා වීර්ය වර්ණක පග්ගහනිමිත්ත කියලා. මේ දෙක සමබර කෙරුවේ නැත්නම් භාවනාවේදී මේ සමාධිය සහ වීර්ය අතර සමබර කෙරුවේ නැත්නම් ඒක නිකන් ඇලයින්මන්ට් අවුච්ච වාහනයක් වගේ. ඇත්තටම ඇලයින්මන්ට් හදා ගන්නවා කියන එක හැම ඩ්‍රයිවර්ම දන්නේ. ඒකට වෙනමම තියෙන ක්‍රමයක්. මේ සමබර භාවයට භාවනා කරගෙන යනකොට ධාතුපක වීර්ය වාහනතා කියලා සමාජයට අවශ්‍ය වීර්ය ප්‍රමාණය දානවා මිස ඔරට වැඩි වීර්ය කිරුවොත් හෝ අර අඩු වීර්ය කිරුවොත් මේ සමාජය කොර වෙන්න ගන්නවා අන්තභාග වෙන්න ගන්නවා ඉතින් ඒක නිසා ඒක නිතරම සම්තරම සුද්ධ කරන මනුස්සයා වගේ ගින්නන දැමීම සහ ජලයට දැමීම කියලා මේ දෙක නිතිපතානත යහ සංයෝගයේ ඉනකම් කරන්න ඕනේ කරන ගමන උපේක්ෂා කරන්න ඕනේ එහෙම නොවම මේ භාවනා ජීවිතේ පැත්තට ගන්න. ඉතින් උගදෙනෙක් හිතනවා මේක කවුරුහරි උපදෙස් දෙයි කිසි කෙනෙක් නෑ මේකට උපදෙස් දෙන්න. තමන්ම යොද යොදා තමන් දැනගන්න ඕනේ මට මේ ඇවිල්ලා තියෙන සමාධිය වැඩි වීම නිසා අධිනවයක්. මට මේ ඇවිල්ලා තියෙන වීර්ය වැඩි වීම නිසා අධිනවයක්. මට මේ වැඩි වෙලා උපේක්ෂා වැඩි වීම නිසා ලැබෙන අධිනවයක් කියන්නේ සාකච්ඡා කරලා තේරුම් ගන්න පුළුවන්. නමුත් තමන් තමයි ඒක දාන්නේ. ඒ නිසා මේ භාවනා කරන කෙනා මේ ඒකාකාරීකමයකට මේ භාවනා දියුණු කරන්න බෑ. ඒ ඉන්න අවස්ථාව හැටියට මොන නිමිත්තද මේලා වඩන්න ඕන කියන එක සාකච්ඡාවෙන් උදව් නොවෙනවා නෙවෙයි. නමුත් අවසාන විනිශ්චය තමයි ඇති. ඉතින් ඒකට ඕන කරන්නා වූ ඒ රැඩිකල් වාදී කල්පනා ක්‍රමය. ඒක නැත්නම් Taman කෙරේ Taman ටීම් එකම ගැලුම් කාර්යය තමයි කියන Taman ඇතිවෙන විශ්වාසය නැතුව ඒකට තමයි කියන්න පුළුවන් මේ යොන්සමංචකාරී නැතුව අපි අවුරුදු ගණන් කොච්චර භාවනා කරත් ඒ ගමනේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. මහා ප්‍රජාපති ගෝතමිය බුදුජානකගේ සුළුමව බුදුජානක වහන්සේ ළඟට ගිහින් ප්‍රවිතරගෙන රාජ්‍ය පිටුම් වාර වේලාවක බුදුජානක සඳහන් කළ දෙන්නේ ඥානෝගේ ඇති පිටේ මොලේ කියන කතාවක් තියෙනවා මොකට පෙන්න නිකන් ප්‍රාතිහාර්ය පහලා සිරුම් පාන්නේ කියලා ජාති ගොතුමිටි පොඩි උනන්දුවක් ඇති කරනවා. ඉතින් ප්‍රජාපති ගොතුමි කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ විකුණි සාසනයක් ඇති කරයි කියලා. එහෙම නැත්නම් මේ මේ නොකරු වැඩක් කරුවේ කියලා කනගාටු වෙන්න එපා. ඒ මොකද මම දන්නවා අපි මේ ඉන්දියාවේ තමහරු තමන්ගේ ඇත්තොල නියපොතු අඟල් 6 7 වැඩෙනකන් එක ඉරියව්වේ ඉඳගෙන භාවනා කරනවා. තමන්ගේ කොණ්ඩ බිම ගෑවෙනකන් ඒක ඉරියව්වෙන් භාවනා කරනවා. ගස්වල මුල් තමන්ගේ කකුල් උඩින් යනකම් භාවනා කරලා තියෙනවා එක්කෙනෙකුටවත්. මම මේ හිත පිරිසුදු කරගත්ත නිවන් දැක්ක කියලා කියන්න බෑ. ඒගොල්ලෝ එක දිගටම අවුරුදු 20 40 60 භාවනා කරලා තියෙනවා කියලා මිනිස්සු වැන්දට ඒ මනුස්සයන්ගේ සීලවත් සමාධිවත් ප්‍රඥාවත් කුයින්සක් කරන්නේ. නමුත් වහන්සේ ඇතිකරු මේ සාසනයේ හත්වරු මනබද කුමාරිය මාර්ගපරිඥාන ලබලා. ඉන්ජා වහන්සේ දීපු මේ අනුපූර්ව ප්‍රතිපදාව මේ ක්‍රමය ඔය අනිකුත් සාසනත් එක්ක ගලපන්න යන්න එපා. මොකද මේ හරියම ප්‍රායෝගික ක්‍රමයක් නැති දෙයක් කියලා. තාමත්ම යෝනිසෝමනස්කාරක අදාළ වෙන්නේ හුත්තටම වෙන්න විදිහ කල්පනාවක් ඇතුළු වෙනවා මිසක් මේ බුදුරජාණන් වහන්සේ කියපු නිසා මම කරන නිසා කියලා හරියන්නේ නැහැ. ඒක නිසා භාවනා කරන කෙනා තමන්ගේ භාවනා ජීවිතයට අවශ්‍ය කරනා වූ සමාධි අනුග්‍රහය එහෙම නැත්නම් පංගහ කියන වීරිය පිළිබඳ අනුග්‍රහය සහ මේ උපේක්ෂාව කියන ඒ තුන සම කරගන්න බැහැ නම් ඒ කිනාර ඇලයින්මන්ට් සවුත් වෙච්ච වාහනයක් වගේ කුරේ ගෙවිල වගේ භාගයට ගුණා යන්නේ අඩමාණක කියන අඩමාණ තමයි කොට දෙන්නේ කියන්නේ. ඒක කාර්යවත් පුද්ගලික දෝෂයක් නෙවෙයි. මොකද මේ යන්ත්‍රය හදලා තියෙන්නේ එතන එතන සකස් කරන යන්ත්‍රයක්. ඒ නිසා ඒ වැඩේ කරන්න තමයි තුල මේ වෙනකොටම අවශ්‍ය ශක්තිය සියල්ලම තියෙනවා. අපිට ඕන කරන කියන්නේ මේක සමබර කරගැනීම. ඒක අපි අනිත් භාවනා කරන එකට සාකච්ඡා කරනවා. සාකච්ඡා කරාට කාගත ප්‍රතිවිනිශ්චය නැහැ. සාමයේ කරගන්න පුළුවන් නම් එකද කඩයිමක් පයින්කොට එක අවස්ථාව දෙකක් පයින්කොට තීරණ පටන් අර ගන්නවා මේ දේවල් නැතිකම නෙමෙයි අපේ ප්‍රශ්න වෙලා. පින් නැති නිසාවත් භාවනා කරන චින්තාවත් කමඨාන නැති නිසාවත් ගුරු නැති නිසාවත් භාවනා මැදත් නැතිවවත් නෙමෙයි. සමබර කිරීමේදී අපට ඒ සමබර භාවය තියෙනවා. ඒක අපි අනුන්ගේ බලාපොරොත්තු වෙන තාක්කල් අපි දීන වෙනවා. දැන් කිසිම කෙනෙකුට අධිකාරී ශක්තිය දීලා නැහැ. තමන්ගේම භාවනාව සලකලා දිනු කිරීම සඳහා තමන්ට සියලු ශක්තිය තියෙනවා කියන අදහස එනකොට ගන්න මට්ටමට ගියාම කියනවා එයාට ශාසනයේ ධම්මට්ටි කියලා කියනවා. පදනම ලැබිලා තියෙනවා තමන් ගන්න මම ඉන්නේ වැරදි තැන. ඒකට හේතුව මේ සම්බන්ධය හරිනේ එකලස හරිනේ. නමුත් මේක හදන්න ඕනේ මමයි. කියලා ඒ තමන්නට තියෙන හැකියාවල් පිළි පාරමිතා හරියට යොදා ගැනීම පිළිබඳ වගකීම තමන්නට එනකොට ඒකට කියන්නේ යාට ධම්මට්ටි ඥාන ලැබෙලයි කියලා. එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා තමන්නට තියෙන මේ හේතුඵල ධර්ම ටික මේ වැඩේට හොඳටම ඇති. අය කවදාකවත් මේ නැත පාරමිතා කරන්නේ නැහැ, හේතු ප්‍රසෙන් දින බල නැහැ, මයිකේ දුරවෙන් ඉන්න ඕන කියලා අපිට මේ එක එක නාමයේ උගන්වන්න හදන කරුණු එක්කෙනෙක්වත් උරගාන කරලා නෙමෙයි කතා කරන්නේ. ඒක නිසා Taman දන්නේ නැහැ, අනුන් යන ගමන කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ මේ මේ අනුපූර්ව ප්‍රතිපදා දැනගත්තාම මනුස්ස වර්ගය සියල්ලම දකින්නයි කියන්නේ. නමුත් මේ අනුපූර්ව ප්‍රතිපදාව තේරුම් ගන්න තරම් බොළඳ හතුව තියෙනවා. උකුණෙන්දි තරම් හරි. ඒ නිසා නිකන් ඉන්නේ ඉන්නේ ඉස්සරහට ආයේ තියෙනවා. ඒ මනෝන්තයා ඉස්ත්‍රි වේවා පුරුෂ වේවා. පැවිදි වේවා උපවිදි වේවා. බෞද්ධ වේවා බෞද්ධ වේවා අපි දන්න සම්පතේ කියලා. බුදුසසුනේ මායින් කරන්නේ. දැන් මායින් කරන්නේ මනුස්සකම විතරයි. මනුස්සකම කියනවා නම් ඕනම කෙනෙකුට මේ ඉස්සරහට යන්න පුළුවන්. ඒක නිසා මේ කතා ප්‍රවෘත්තියේදී බුදුරජාණන්සේ අරකට ගන්නේ ආදර්ශය දරන්නේ අබෞද්ධ මිනිස්සේ. මේ සංඝයාගේ හදාකලා ඒ සංඝයාට අවශ්‍ය පහසුකමක් දීම හරහා එයා සීනාසන පූජාවක් සහ බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය දානයක් දීමේ තැනකට පෙළඹෙනවා. ඒක නිසා හැම කෙනෙක්ම දෙවන මතක තියාගන්න අපිට මේ ලැබිලා තියෙන වස්තු අපිට මේ දුර්ලභ සම්පatti මේ බුද්ධෝත්පාද කාලය මේ මනුෂ්‍යාත්ම භාවය මේ අපිට ලැබිලා තියෙන මේ ක්ෂණ සම්පත්තිය සල්ලානික ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය අවශ්‍ය නම් පැවිදි වෙන්න පුළුවන් මේක දිතියේදී අපි උදේ ඉඳලා හැන්දෑවෙනකම් කොච්චර කනකින් නැද්ද කියලා බලන්න අරක නැහැ මේක නැහැ කියලා. ඇත්තේ කම්ුණාට පස්සේ මට හේතුවක් නැහැ කියලා අහනවා. ඇත්තේ කම්ුණාට පස්සේ හේතුවක් නැහැ කියලා අහනවා. මේ තරම්ම බුදුදානසමේ ජවානිකව ශක්තිමත් ඇතිකල තියෙන මේ ධර්මය හරහා ඒක කටයුතු කරද්දී අපි අතන මෙතන ආරය මෙහාගේ හොයනවායි කියලා කියන්නේ අනුපූර්ව ක්‍රමය දැනට තියෙන පදනමට ඒක ඩිංගිත්තක් දිනු කිරීමේ ක්‍රමයේ පිළිවෙත තමයි මොළ ධාතු ක්‍රියාත්මක කරන කෙනා කමයි. ඒ නිසා මුත්තට මතක තියාගන්න අපේ මොළෙන් සාමාන්‍යයෙන් වැඩ කරන 102ක විතර කොටස. මරණකොට 98%ක්ම බ්‍රෑන්ඩ් නිව්. පොලිටිෂියන්ස් වගේ 100%ක්ම බ්‍රෑන්ඩ්. ඔය කවදාකවත් වැඩ කරන්නේ නැහැ. සෙක්‍රටරි තමයි ඒක කරන්නේ. ඒක නිසා කැමැතිද කවුරු හරි මේ ලැබිච්ච මනුස්සාත්ම භාවයේ මේ 100 දෙක අල්වන හතර කරන්න අට කරගන්න එහෙමනම් කරන්න එකම දෙයයි වෙත පැමිණෙන අභියෝගයට කරාරිදෙනවා. වෙත පැමිණෙන අභියෝගය බුදුන් කියලා හිතා. ධර්මය කියලා හිතා. සංඝයා කියලා හිතා. සිල් ලකින තියෙන අවස්ථාව කියලා හිතා. ඒකට මොන දෙනකොට අපි මොළේ මේ වැඩ කරන 100 දෙකින් ඒකට උත්තර දෙන්න බෑ. ඒ මොළේ වැඩ නොකරන මොහේ පැත්තක තියෙනවා මේකට උත්තරේ. ඒ නිසා කාගෙන්ද අඬව ගන්නත් එපා. ප්‍රශ්නිය හොඳට බලන්න. භාවනා කරනකොට ඉන්නේ මේ මේ දුෂ්කරතා පහසුතා දිහා ඔය එකක්වත් දරන්න බැරිව නැහැ. එන්නේ හොඳට මතක තියාගන්න තමන් හිත එන්නේ දරන්න පුළුවන් හැටි විතරයි. ඒක හේතුඵල ධර්ම කියලා තියෙන්නේ. ඔක්කොම දරන්නේ ගිහිල්ලා අමාරු වැඩේ යන්න එපා. නමුත් ටික ටික ටික ටික හරි මේ බැරිමේ ශක්තිය දැන වැඩි කිරීමයි දුක්ඛම් පරිණියේ කියන්නේ. තමන් වෙත පැමිණෙන දුක් වලට කරදරවෝ වෙන කෙනෙකුට බාර දීලා හෝ අඬවෝ ගන්නවා කියලා කියන්නේ බුදු පුත්‍රයෙක් නෙමෙයි. බුද්ධ දුහිත බවක් නෙමෙයි. ඒකට මූණ දීම සඳහා කටයුතු කරන්න කියොත් විතරයි අපේ මොළේ මෙතෙක් වැඩ නොකර පැති ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කරන්න හදන්නේ ටික ටික ටික ටික අර ක්‍රියාත්මක වෙන ප්‍රතිශතය වැඩි කරනවා. ඒ වැඩි කරන්නේ බුදුහාමුදුරුවෝ දුක් කියන්නේ. මේ සංසාර ගමනේ තියෙන දුක් වලට මුණ ජීවේ ශක්තිය වැඩි කරනකොට වැඩි කරනකොට යාතුල ඇති වෙන මේ ප්‍රශ්නයකට මුණ ජීවේ ශක්තියට කියන්නේ ප්‍රතිශක්තිය කියලා. එහෙම නැත්නම් පෞරුෂත්වය කියලා. අනේ පෞරුෂත්වය දෙන්නේ කිසිම වෙනසක් නැහැ. දැන් කෙනෙකුට කියන මූලික ප්‍රවණතාවය ප්‍රබහවය එනකම් භව සම්පatti සීමාවකේ මේ මෑතකදී කරපු මේ RNA DNA පරීක්ෂණ වල කියලා තියෙනවා ජීවත් වෙන සත්තුන්ගේ මිනිස්යන් අතර 99.99.9999 කොච්චර දෝගීල 0.8ක් අටේ ඉලක්කමක් වටනවා බිඳු රාශියකට පස්සේ දෙකේ ඉලක්කමක් වටන ප්‍රමාණයක් විතරයි අපි දෙන්නේ කට වෙනස තියෙන්නේ. ඒ ටික තමයි මේ බෙදාගෙන කියන්නේ කාරාමඤ්ඤනිකය කියලා බෙදාගෙන මහායාන දීඥාන කියලා බෙදාගෙන කතෝලික උදාහරණ මුස්ලිම් කියලා බෙදාගෙන කන්‍යම් පරඤ්ඤම් කොටඤ්ඤම් කියන මේ ඔක්කොම තියෙන්නේ ඒ තාම සුළු ලේසි. ඒකට කියනවා ජීවත් වෙන බැක්ටීරියාවක් සහ ජීවත් වෙන සතෙක් අතර වෙනස 100ට ගන්නක් නැහැ. දහම ගන්න තියෙන්නේ. ඒ තරම් සමානකම් තියෙදී අපි මේ සත්තුන් සලකන ක්‍රමය. සහගහන. සහගහන. තවත් ජීවත් වෙන සතෙකුට මේ සලකන ක්‍රමය. ඒ තරම් හැකියාවක් අපි ළඟ තියෙන්නේ. අපි මේ ඒකෙන් 100ට පොඩි ගාණක් වැඩ කරගන්න. අඬාවෝ ගාන්නේ අපිට ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවය දන්නේ නැති නිසා අපි මේ මනුෂ්‍යාත්ම භාවය ලබන්න කොච්චර ගියාත්ම පින් කරන්නේ ඒකල කරත් ඒ වගේ පින් කරනකොට මොනවකින් කියලා බැන්නොත් කොහොමද පිළිගන්නේ අල්ලගොච්ච මනුෂ්‍යයෙක් අපි බැන්නොත් අච්චර පින් කරපු කෙනෙකුට අපිට කොහොමද අපිට කරකෙන්නේ කොහොමද කියලා ඒ නිසා තමන්ට හම්බ වෙලා තියෙන බුද්ධෝත්පාද කාලේ මේ මනුෂ්‍යාත්ම භාවය මේ ක්ෂණ සම්පත්තිය මේ දුර්ලභ පැවිද්ද කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණය කියන මේ දුෂ්කර වස්තු අපිට දවසකට කීසරයක් කල්පනා වෙනවා. අපි කොහෙද කල්පනා කරන්නේ? මුලින්ම ජීවත් වෙන කොච්චර දෝ ආඩපාඩු කියනවා. මේ හැබිට් දුර්ලභ වස්තු තරන්නේ. ඒව සලකන කෙනෙක් දන්නවනම් දෙන්නේ අතර ඒවට වෙනසකුත් නැතිනම් ඒක පිළිබඳව රැඩිකල් වාද විප්ලවීය කතා කරන එකනට ඔය අනිත් එක්කනට තියෙන එකම බාධාවක්වත් බලපාන්නේ. ඒකල තියෙන ප්‍රයෝග ඥානය ගන්න ඕනේ. එනින්ද දේහයට අවස්ථාන කුඩෝ කටයුතු කරන්න පටන් අරගත්තොත් මේක දියුණු වෙයි නැත්නම් නව ක්‍රමශා විදිවල අසීමිත ශක්තියක් තියෙනවා. බුදු ඥානවන්තයෙක් කෙනෙක් ළඟට ගියාට පස්සේ ඇගෙන්නේ නැති කන් බැරි කන් දුර කන් නෙවෙයි බලන්නේ. මනුස්සකම දිහා බලලා එයාට අසාධාරණ විදිහට අත දෙන්නේ නැහැ. කියනකට හැකියාව තියෙනවා. මේක කරලා බලන්න. කරලා බලනකොට තමයි යට එන්න පටන් ගන්න නිසා බුදු ඥානanse ඇත්තටම ලෝකේ පහළ වෙලා අපිට මොන්නම දැක්කත් අලුතෙන් දෙන්නේ අපිට පෙන්නන දෙනවා මනුෂ්‍යකම කියලා කියන මෙච්චර ලස්සන දෙයක් බුදු ඥානanse බුදු වුණාට පස්සේ දේවතාවෙක් ළඟට ඇවිල්ලා අහනවා මහා නම්බ සතුටින් ඉන්නේ කියලා බුදුන් ඥාන මට කොහොම ලැබුණාද බං මේ සම්මා සම්බුද්ධත්වයේ මට මොකක්වත් ලැබිලා නැහැ ඒක ඔබ කනගාටු වෙනවද? ඒ තාන ඔබ ඔබතුමා මානස නිදුගාන ඔබ කන මගේ මොනවා නැති වුණාද බලන්න. මම නැතිලා. එන ඔබ වහන්සේ මේ සතුටයි කනගාටුවයි දෙක සමතම වගේ තියෙනවා. ඕ ඒ වගේ එකක් තමයි ගැලපෙන්නේ. නිවන් දක්වපු මේ බුදු වෙච්ච බුදු අනුතුරු මේ කතා කරා. ජීවිතේසා නිවන් ලැබුවේ විතරකට මොනම දෙයක් කරලා. කවදා හරි හිතනවා නම් ඒක සම්පූර්ණ අපිට ආගම විශ්ින් අපිට අන්තලා තියෙන ගුණාට අන්තලා දෙන කරා. ඒ අපේ නැති වෙන්න දෙයක්වත් නෑ අපිට තියෙන මේ මනස ප්‍රභාවය. මනුෂ්‍යටි මොලේ තියෙන තමන්ගේ චින්තන ශක්තිය තියෙන මේ ප්‍රභාවයට සමානක් වේවදාය කරා. ඒක නිසා ඒක හරියට කාටද කතර කන්නාඩියක් දෙන්න වගේ. එහට මූණ බලා ගන්න ඕනුදු මූණ. පිළිමින කෙනෙකුට ඒක කරන්න බෑ. ඒ ආදර්ශය තමයි බුදු දහම කියන්නේ. ඒ නිසා අපේ ආනාචිරීමට පෙළඹිච්ච මං කියන සීලයට දානිකත් සීලෙට භාවනාවට ඉක්මවලා ගියද ඒ භාවනා විදර්ශනාවකින් භාවනා කරන කෙනෙකුට සතුටු වෙන දේ වෙන මොකක්වත් නෙවෙයි මේ භාවනා කරලා කියලා විතරයි. අහු භාවනා කරලා මේ ප්‍රතිඵල ලැබෙන කෙනෙක්. මොකද ඒක යෙදීම පවා විශාල සංසාර ගමන කාපු ගැනීමක් මෙතන තියෙනවා. ඒ නිසා එන බාධාව ගමනට ඇති වෙච්ච පාරදයක් වශයෙන් සලකන්නේ නැතුව ඒ සඳහා ක්‍රමශාවේදී සකස් කිරීම සඳහා මොලේට හිතට ආපු අභ්‍යාස පන්තියක් විතරයි. අනිත් අභ්‍යාස පන්ති මම ජය ගන්න ඕනේ කියන මට්ටමකදී ඒ කටයුත්ත එකසර වෙන්නේ තෝක තෝක අනේක. ටික ටික මොහොතෙන් මොහොත. අනේ ටික ටික මොහොතෙන් මොහොත කියන ක්‍රමය මායාවට අහුවෙලදී එකම ක්‍රමය. අනකට කොහොමරක්වත් ඒක වටන්න බෑ. ඒ නිසා ගත ධූරය, ගත බව කීම දවසින් දවස ඉබ්බෙක් යනවා වගේ ටික ටික ටික ටික ඉදිරියට යන්න පටන් අරගත්තොත් ඒ කාලයෙන් ප්‍රයෝජන ගන්නවා. ජීවිතයේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා. මේ භාවනා ජීවිතය සාර්ථක කරන්න ඕන නම් කාටද? නැත්නම් ආධ්‍යාත්මික ජීවිතයක්, ආර්ථික ජීවිතයක්, සමාජ ජීවිතයක්, දේශපාලන ජීවිතයක්. එයා සංකච්ඡකාරී, සාතච්ඡකාරී, සප්පායකාරී වෙන්නේ. ඒ වැඩේට අවශ්‍ය කරන සකසාධක කරුණු ටික නිතර නිතර සරසලා දෙනවා. ඒ වගේම සංකච්ඡකාරී වෙන්නේ සදේට ආදර කවුරුන් නෙමෙයි කියලා කරන්නේ. වමකින් කරන්නේ නැහැ. කරන දේ දෝතින් කරන්නේ. සකච්ඡ සකච්ඡකාරී වෙන්නේ හැමදාම ටික ටික කරන්නේ. භාවනා ජීවිතේ තියෙන එකම රහස ඉච්චරයි. අපි බත් කරනවා වගේ, දානවා වගේ, ඉඳා ගන්නවා වගේ මේ භාවනාව සදා සුළු කාලයක් කරනවා. මහා ලොකු දේවල් ඕනේ නැහැ. ඒ සුළු කාලයක් ටිකක් කල් කරගෙන යනකොට තමයි ඒක හරහා ක්‍රමශාලී ලැබෙන්න පටන් ගන්නවා. ඒ නිසා පටන් ගන්න දැනට යම් ප්‍රමාණයක කටයුතු කරන පීසකටයි මම මේ ආරක්ෂණය කරන්නේ. ඒ නිසා මේ පිරිස් මෙතනින් ඔක්කොමලා ඉන්නේ ධර්ම ප්‍රතිපලමදී කියන කන්දස් කියන චෝදනක. ඒ ප්‍රතිපල නැති බවට ඒක ඉක්මවල යන තියෙන එකම ක්‍රමය තමයි තමයි මේ ආධ්‍යාත්මික ජීවිතය නිතිපතා කරන දෙයක් වඩපත් කරගන්න. තාවසර තමයි මෙන්න මෙච්චර වෙලාවක් පරියන්කේ මෙන්න මෙච්චර වෙලාවක් සක්මන් කරනවා කියලා පුංචි වෙලාවක්. පුංචි වෙලාවක් දාගෙන ඒක දිගට දිගට කරලා බලන්න ඒ දෙකේ බොහෝ වෙන ලෙඩක්. එක්කෙනෙක් එක gedara කී වැඩි පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම අනිත් අයට ඒකෙන් ලැබෙන ඒ කම්පන වේගය ආදර්ශය ඉතාමත්ම ශ්‍රේෂ්ඨ නැත්නම් පුදුජාන වංශ වගේ කෙනෙකුට සම්පූර්ණ හින්දු ලෝකයක් වෙච්ච ඉන්දියාවේ මේ සාසනය පිළිගන්න හම්බෙන්නේ. කවදාකවත් හම්බෙන්නේ. ජනසේක කෙරුවේ ලොකු පිමි පණින්න ගිලන්නේ ටික ටික කරලා අපිට අද වැරදිලා තියෙනවා මේ ලොකු පිමි පණින්න හදන නිසා. නිසාම කෙනෙකුටම ධර්මදේශනාවේ තේමාව වශයෙන් ඒ තෝකතෝකම් කණේ කණේ කියන ටික ටික මොහොතක්වත් අත නැරෙයි. දිගට කරගැනීමේ අදහස පහළ වේවා කියන අදහසෙන් දවසේ ධර්ම දේශනා මම දෙන්න කරනවා සාමාන්‍ය වෙච්ච ජීවිතේ නාටක දෙවන සම්ම වේවා කියන කාරණා. අදපි සම්ප්‍රදාන කුල ධර්ම දේශනාවක් නිමාව සිල් දිනාට පිටකරගෙන සඳහා පෙනීම පිළිබඳව කරා සීල සතුට සමාන ලෝක පින්කරණය සඳහා විඤ්ඤාණී වාග්යාර පින්කරණය සඳහා සිදුවන මේ කරගෙන යන වැඩ පිළිවෙලේ අප අපගේ ප්‍රාර්ථනාවට දීපත් කිරීමට සිදු කර ගැනීමේ තදාසින් තාවතාවාදී ගාථාචාරණයට පිළිදෙනවා. එත්තාවතාචකම්මි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති එක්තාවතා සනම්මි සම්පතං පුඤ්ඤ සාධකං සබ්බේ දුක්ඛානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය එක්තාවතා සනම්මි සම්පතං පුඤ්ඤ සාධකං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය ආකාශත්තා චතුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තමනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨාචු මට්ටා දේවානාගා පුඤ්ඤන්තමනුමෝදිत्वा චිරං රක්ඛන්තු ඊශරං ආකාශට්ඨාචු මට්ටා දේවානාගා මහිත්‍තිරා පුඤ්ඤන්තමනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතාං ඥාතයෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතාං ඥාතයෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතාං ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ ආග සමාවයෝ සතං සමාවයෝ යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාදෝ සතං සමානෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාදෝ සතං සමානෝ හෝතු යාව නිපාන පත්‍යා සාදු සාදු සාදු